දැයි සම්මා සම්බුදු සරණයි අපි තාම ගෞරවයෙන් ඊටාම කෘතඥතාපූර්වක තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේට নমස්කාර කරමු. පසුගිය මාස එකමාරක් විතර තුර දෙකක් විතර තුර අපි සාකච්ඡා කළා සතිපට්ඨාන සූත්‍රය. ඒකේ වාසනාවට හෝ අවාසනාවට අපි ඒක ගැන දන්නව වැඩි. ඒ නිසා තමයි අපි කතන්දරේ පටන් ගත්තේ කුරු රටේ කම්මාස ධම්මයේ තථාගතයන් වහන්සේ ඒ භික්ෂු පිරිසට නැත්තම් අපි කිව්ව සත්‍ය ගවේෂණය අවශ්‍ය ඇත්තන්ට ඒ මෙහෙම දේශනයක් කළා. එකේ මුල ඉඳලා අගට කියන උන්වහන්සේ මෙන්න ශාරීරිය දිහා බලන්න ශාරීරියට වෙන අරුමේ බලන්න ශාරීරියේ පරණයට බලන්න ඒකේ නිර්මාණය බලන්න ඒකේ චලන බලන්න ඒකේ අවසානය බලන්න අවසානයෙන් පස්සේ හිතලා බලන්න ශරීරයකට වෙන જાති කියලා. ඒතොර මේ බද්දට ගත්ත වළඳක් වගේ. බද්දට ගත්ත වැකියුම් ක්ලීනර් එකක් වගේ කාර් එකක් වගේ ඒකට වෙන දේ දිහා බලන් ඉන්නේ කියලා. ඒතර මේකෙන් අඩියක් එළියට යනවා. ඒ ගිල්ල බලනවා. ඊට පස්සේ වින්දන ඒ ඒ විතර නෙවෙයි ශරීරයේ ලැබෙන වින්දනවා ඒව බලන්නේ. ඊට පස්සේ සිත ගැන ලකින්නේ සිත පාට වෙන හැටි. අපේ සිත එක එක වෙලාවට එක එක විදිහට තියෙන්නේ. දැන් තරහා වහාම මුළු සිතම වෙන විදිහේ ප්‍රශ්නයකට පත් වෙලා ඉතින් සංඥා නිසා තමයි දැනෙන්නේ. පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධය අපිට දැනෙන්නේ ඒක පටිවිආපෝ තේජෝ වායෝ හින්දා. ඒ වේදනාස්කන්ධයයි සංඥාස්කන්ධයයි සංකාරස්කන්ධයයි දැනෙන්නෙම සංඥාවක් හින්දා. ඊට පස්සේ නාම රූප නිසා තමයි විඥානස්කන්ධය තේරෙන්නේ. කොහොම හරි ඊළඟට අර චිත්තවලදී ඒ චිත්ත විශේෂයෙන් වැදගත්. එක එක පාට වෙන හැටි. වතුර පිරිසිදු වතුර විදුවේක දම් පාට හැන්දක් දාන පාට හැන්දක් ඊට පස්සේ නැත්තම් රතු පාට එකක්, ඩයි ටිකක් ඒ වගේ දැම්මා වගේ ඒකේ ලාවට. ඊළඟට ධම්මානුපස්සනා කියලා එක එක එක විදිහට දකින්න ගත්ත වෙලාවෙන් වෙලාවට වෙලාවෙන් වෙලාවට එන જાටි. ඊළඟට එක විශේෂින් ටිකින් ටික දිනු වෙනකොට ඉගෙන ගත්තා. මෙහෙම වෙන්නේ කොහොමද කියලා. එකදී දුක්ඛ දුක්ඛ දුක්ඛ සමුදය නිරෝධ හා මග්ග ඉගෙන ගත්තා. ඉතින්දි වැඩිපුරම මා හිතනවා කල්යාණ මිත්‍රන්වත් තේරෙන්න ඇති. මේක මෙතෙන්දිම මා නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදනය නිසාම තමයි දුකක් ලැබෙන්නේ. ඒ නිෂ්පාදනය නොකර ඉඳීමත් මට කරන්න පුළුවන් දෙයක්. අන්නේ විශේෂයෙන් එතෙන්දි තේරුම් ගියා මේ තත් උත්තරයේදීම මා මේ අත්භාවයේ අත්භාව ප්‍රතිලාභය පවනවායි කියලා. අර සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රයේදී කියවේ අත්භාව ප්‍රතිලාභම් පහන් සාරිපුත් දුවිදේන වදාම සේවිතබ්බම්පි අසේවිතබ්බිමි අත්භාව ප්‍රතිලාභයත් සේවනය කරන්න ඕන එකක් තියෙනවා සේවෙන් නොකරන්න ඕන එකක් ඒ ඒ ඒ වචනේ අත්බව ප්‍රතිලාභ කියන වචනේ ඉගෙන ගන්න වෙන දවසක තවදුරටත් ඔය ඇත්ත දැන් ධර්ම සාකච්ඡා කරනවා ඒ ඒ ඒ ඇත්තන්ගෙනුත් අහන්න මොකද්ද මේක කියලා. ඒකට එක එක අදහස් ගන්න පුළුවන්. ඒතර ඒ වගේ මාව මම එක එක වෙලාවට ද්වේෂාත්ම භාව, රාගාත්ම භාව, ඒ ඒ අකුසලයට බර වෙච්ච ඒවා නිෂ්පාදනය කරනවා. උපාදානින්දා කෙනෙක් බවට පත් වෙනවා. ඒක තේරුම් ගියා අපට. ඒක බොහොම වැදගත්. ඒ තේරුම් ඒ වචන මේ කියන වචන අනුව ගිහිල්ලා ඔළුවට තර්කානුකූලව ගත්තේ නැතත් මේක මෙතන සිද්ධ වෙන දෙයක් නේද කියලා. මේ ඒ ඒක තමයි වැදගත්මදී. Nirodhe සහ දුක්ඛය. දුක්ඛේ Nirodhe තණ්හා තණ්හා Nirodhe තණ්හා Nirodha ගාමිනී පටිපදා. ඒ ඒක අපිට ඒ වෙලාවෙම තියෙන්න ඕන. ඒ වෙලාව තැනින්න ඕන. නැත්නම් මේක පන්සලක මේ පැදුරක හඳරවුම් වුණාම එහෙම නැත්නම් සුදු ඇඳුමක් ඇඳගෙන ඇතමාලයක් දාගෙන එහෙම කෙරෙන දෙයක් කියලා හිතුනොත් අපි දුරයි ඒකෙන්. ඒකත් ඒකට අපි ඒක අපි තේරුම් ගත්තා මුළු සතර සතිපට්ඨානම කියන්න හැදුවේ බුදුහාමර අපි හැමදාම කියනාගේ මුළු ලෝකෙම දුක්ඛයම තියෙන මෙතනයි දුක්ඛ සමුදය තියෙනෙත් මෙතනයි ඔන්න වැදගත්ම දේ අපිට අමතක වෙනම දේ දුක්ඛ නිරෝධයත් මෙතනමයි. ඒ කියන්නේ දුක අරන් එහෙම යනවා වගේම. ඒක සාස්වත වශයෙන් ගන්න එපා. නාන්නේ නිරෝධයක් සහිතව. මොකද ඒක වැහිලා. මොකද නිරෝධගාමිනී මග්ග නැති හින්දා. තියෙන දෙයක් හෙලි කරගන්නවා මිසක් අලුතෙන් දෙයක් හොයනවා නෙවෙයි කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. කැලේ තියෙන නගරයක් හොයාගත්තා වගේ. ඒතකොට කෑම කන්නේ Nirodhe Nibbane සහිතව. කාර්ය කියලා වන්නේ Nibbane Nirodhe සහිතව. ඇඳුම් හොදාන්නේ, පිඟම් පීස හොදාන්නේ, අතුපතු ගාන්නේ ටයිප් කරන්නේ Nirodhe සහිතව. හැබැයි Nirodh ගාමිනී මග්ග ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට අපි තේරෙනවා එතෙන්දී ඒ විශේෂයෙන් ධම්මානුපස්සනාවේදී අප අපි රජවරු අපි හිඟෙනවා හැබැයි අපි අයිතිවාසිකම් කියනවා අර කඩ කෑල්ලක් මගේ හැමතිස්සෙම කියනවා. අර කඩ කෑල්ලක් මගේ මේ කඩ කෑල්ලක් මගේ අර ඊඩමත් මගේ මේ ඊඩමත් මගේ කියලා කියන්න ඕනේ රජෙකුට. එයානම් මුළු රටේ රාජධානී අයිතිකාරය. ඒ වගේ තමයි. දුක්ඛ නිරෝධයක් මෙතනයි තියෙන්නේ. නිසා තැන් තැන් වල සෙවීමෙන් අපි අපව ඒකෙන් දුරස් කරනවා මිසක් ඒ මට අතෙන්ට යන්න ඒකෝ මම ටෙන්ෂන් එකක් හදා ගන්නවා ආතතියක් මම මෙතන මට තාම බෑ ඉතින් මම ඒ සැලසුමක් හදලා තියෙන අර ආම්පාන ටික නෑ මට මේ ආම්පාන ටික නෑ ඒක තේරෙනවා නම් ඒක අයින් කරගන්න ඕන හේතුඵල සහිතව ඒක තියෙනවා එහෙම නෑ කියනවා නෙවෙයි නමුත් මට හිතෙනවා මට මේක නෑ ඒකින්ද මේක කරන්න බෑ. මට ඉන්ද්‍රිය සංවරය තාම මදියාවට පස්සේ උක හරියයි. සීලේ තාම මදියාවට පස්සේ එක හරියයි කියලා ඒක හැමතිස්සෙම කල් දමන ගතියක් තේරෙනවා. එතකොට අර ඒක නිසා තමයි චිත්ත විසුද්ධියට එන්නේ නැත්තේ. විපස්සනා චිත්ත විසුද්ධියකට යන්න පුළුවන් සමත චිත්ත විසුද්ධියකට විතරක් නෙවෙයි කියලා. ඒවා තේරුම් ගන්න ඕන කරුණු මේ වෙනකොට අපි. එහෙම නැත්නම් අපි සැලැස්මක් හදාගෙන තාම ඒක සිටියේම ඇඳලා හැමතිස්සෙම මන් දුරස් මං හිතනවා මන් තාම මෙතන කියලා. එහෙම නෙවෙයි. මුළු සිටියේම මම එතකොට. අහවල් තැන්ට යනවා කියලා නෑ. ඒ ඒ ඒ වගේ දකින්ට ඉගෙන ගත්ත අපි ටික ටික. ඒකට උපකාර වෙන දේවල් තියෙනවා. ඉතින් දෛනික ජීවිතේදී ඒවා ඉතින් කෙරෙන්න ඕන හුඟක් වෙලාවට ඔය බුදුහාම අනුමත කරන කතා තියෙනවා. අනුමත නොකරන කතන්දර තියෙනවා. ඒවා ගෙන් ඉවත් වෙවි ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. ඊට පස්සේ අනුන්ට හිංසා පීඩා නොවන කතා ක්‍රියාවලින් යෙදිලා පීඩා වෙන ඒවාගෙන් අයින් වෙලා ගමනක් යන්න පුළුවන් ඇති. ඒ ඒ ඒකද හිතාගන්න අදිෂ්ඨාන කරගන්න පුළුවන් වෙන්න ඕන. මම නම් ඒ ටික ඉගෙන ගත්ත බොහොම සමහර ඇත්තු කියන කරුණු බොහොම උතුම් බොහොම උතුම්. මේ ඒ ඒ හැම දෙයක්ම අපි ඉගෙන ගත්තා. මම මම කැමති අනිත් කල්යාණ මිත්‍රයන්ගෙන් දැනගන්න මේ කොහොමද ඒ ගමන් මාර්ගය අපි ඕනෝන් ගියේ කියලා. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුත් සරණයි සත්‍යත්වන්නේ ඔව් කලින් මිත්‍රෙන් මම කලින් කිව්වා වගේ අපි ඒ ගියේ කොහොමද කියලා ප්‍රශ්නයක් අපි තමයි අහුවා ඒක සමහර අය උත්සාහ කරන්නේ නැති කවගේ කාලේ වගේම ඒ සම්බන්ධ නොවැච්ච කල්යනා මිත්‍ර කීප දෙනෙකුත් ඉන්නවාද කිසිලමත් වගේ ඒ කෙසේදත් අපි මේ මේ සූත්‍ර අපි සාකච්ඡා කරපු අවස්ථාවේ මේ සතර ප්‍රඥා සූත්‍රයේ ඉස්සෙල්ලා අපි පාවිච්චි කරලා තියෙන නිසා ඒ තමන්ගේ පෙර අත්දැකීම් හෝ වෙනනම් එතනින් දැන් හරි මට මට අපිට කවදාවත් උනන්දු ඇති වෙන්න කරන්න විදියක් ප්‍රතිපදාවක් විදියට කොහොමද මේ භාවනාවට යොමු කරත්තේ තමයි අත්දැකීම් සමග පොඩ්ඩක් කතා කරමුද මම ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා ශ්‍රීමති මහත්මියන් පසු ආරි මහත්මයාට ඉන් පසු යන්ති මහත්මයාට කෙරෙන කිසිම පුළුවන් මම මෙලින් ඉන්නේ අපි අපි ඉගෙන ගත්තා වූ ධර්ම කරුණු ඒවා එදිනදා ජීවිතේදී ප්‍රායෝගිකව උපයෝගී කර ගනිමින් ජීවත් වෙන ජීවත් වීමට තමයි මම නම් උත්සාහ කරන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි දන්නවා අපි දකින අහන දැනෙන දැනගන්න දේවල් වලින් අපි විශාල වශයෙන් කෙලස් එකතු කර ගන්නවා. ඉතින් ඒක නිසා හැකියපමණ ඒ ඉන්ද්‍රිය ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු වලින් කෙලස් ඇතිවන විදිහට ජීවත් වෙන්න තමයි වැඩිපුර උත්සාහ කරන්නේ මම නම් ඒ ඒ වගේම සීලය පිළිබඳවත් සකිතා ප්‍රවේශම් වෙනවා විශේෂයෙන් වචනෙන් සිදුවෙන වැරදි අඩු අවම කරගන්න එහෙම කරගෙන නිතරම එදිනදා ජීවිතයේදී ප්‍රායෝගිකව කටයුතු වල යෙදෙන අවස්ථාවලදී පවා ඒ ධර්ම මාර්ගයට අදාළ විදිහට ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. අත් වශයෙන්ම කියනවා නම් චිත්ත පීඩාවල් ඇති වෙන වෙලාවල වුණත් කෙනෙක්ගෙන් වැරද්දක් වෙන වෙලාවල වුණත් හැකි ඉක්මනින් මේ හිත හදාගෙන ධර්මානුකූලව හිතන්න පුරුදු වෙලා ඒ ප්‍රශ්න වලින් මිදීමේ ක්‍රමයක් තමයි මම පුහුණු කරන්නේ. ඒ වගේම ලැබෙන ලැබෙන වෙලාවල පරියංක භාවනාවල යෙදෙනවා. විශේෂයෙන් අනුස්සති භාවනා වගේ දේවල් තමයි කරන්නේ. ඒ ටික කරනවා. ඉතින් ඒ විදිහට මම හිතනවා ඒ ඒ වගේ අසුබේ වගේ වකායානුපස්සනාවේ යෙදෙනවා. ඒ විදිහට යෙදෙනකොට භාවනා අර භාවනාවක් කරන වෙලාවල භාවනා අරමුණක ඉන්න වෙලාවල ඒ කායानुපස්සනාව වේදෙනවා. එතකොට ඒ සමගම වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව වශයෙන් අනුපස්සනාවල් වැඩෙන වැඩෙනවා. ඒ කියන්නේ බලනවා කොහොමද මේ වේදනාවක් આવුත් වේදනාව ගැන හිතලා ඊළඟට මේ ඒ ආකාරයට ඉක්මනින් ආපහු කර්මස්ථානෙට ඇවිල්ලා ප්‍රායෝගිකව ඒ භාවනාව දියුණු කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒක දිනපතා කෙරෙන්නේ නැහැ. මේ වැඩිපුරම මම වැඩිපුරම මම කරන්නේ එදිනදා ජීවිතයේදී අර පාපක අකුසල ධර්ම වලින් මිදලා හැකිතාක් දුරට ක්ලේශයන් රැස්වීම අඩු කරගන්න ක්‍රමයක් තමයි කරන්නේ විශේෂයෙන්ම වැඩටත් යන නිසා ඒ වගේ මේ අකුසල් සිද්ධ වෙන එහෙම නැත්නම් පහත පැත්තට යන මාර්ගය තමයි වැඩි. වැඩිපුරම සිද්ධ වෙන්නේ. ගැටීම් වැඩි, ඊළඟට අවිවේකය, ඊළඟට අප්‍රසන්න දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ දේවල් නිසා හැමතිස්සම බලන්නේ හැකිතාක් දුරට ඒ මේ ඒවයින් මිදිලා, ඒවයින් ඈත් වෙලා, ඒවයින් තොරව ජීවත් වෙන ඇත්තටම ඒකට ධර්මයේ ඉගෙනගත්තු නිසා ඒ ප්‍රශ්නවලදීත් හුඟක් හුඟක් වෙලාවට ඒ ප්‍රශ්නවලදී ලොකු සහනයක් ලැබෙනවා කාගෙන්වත් උදව් උපකාර නැති වුණාට අසා තියෙන ධර්මයෙන් ඒවට ලැබෙන පිටුවහල හුඟක්ම අප්‍රමාණයි ඒ විතරක් නෙමෙයි ඉතින් මේ සමාධියකින් චිත්ත සමාධියකින් චිත්ත ඒකාග්‍රතාවකින් යුක්තව ධර්මයේ මෙනෙහි කිරීමට තමයි මම හැමතිස්සම ඒක තමයි මම හිතන්නේ ප්‍රධානම කළ යුතු දේ කියලා. ඒ පැත්ත කෙරෙනවා අඩුයි. නමුත් ඒ පැත්ත අඩු වුණාට අනිත් පැත්තෙන් විශේෂයෙන් මම හුඟක් මෛත්‍රී වඩනවා, මෛත්‍රී භාවනාව වඩනවා උදේ නැගිටිනකොටත් හවසටත් ඒ වගේ ඒ විදිහට කර කර ප්‍රායෝගිකව පැත්තට තමයි වැඩිපුර කරගෙන යන්නේ. තවම අර මේ භාවනා වැඩමුළු වලට ඒ වගේ දේවල් වලට යවීම හුඟක්ම අඩුයි. ඒ ටික තමයි මේ කියන්න තියෙන්නේ පෙරවන් සරණයි. පෙරවන් සරණයි සිංහතුමාගේ. හොඳයි. ඒ වගේ කාරණා ප්‍රකාශ කිරීම අපිට උනන්දුවක් උද්‍යෝගයක් වෙනවා. අපි මේ මම තුමන් කිව්වා මම මෙලින්ගෙන නැතු මම ආජමාත් පරිජාත මහතුමා වෙනවා කියලා. නමුත් මම හිතුවා සිංහතුමා මේ ප්‍රකාශ කරනාන් පසු මම එකතු වෙන්නම් කියලා. හේතුව මොකද හැමෝම තම තමන් කරන විදිය ප්‍රකාශ කරන්න එහෙම අවශ්‍යමත් නැති වෙයි. අපි මේ එහෙම නැතුව අපි නිකන් හිතුවොත් මම ඇත්තටම ප්‍රතිතුමන් සමාවෙන්න මම මේ අර මාතෘශ්‍රී ඥානාරාම මහා ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පොත් පින්චක් තියෙනවා මේ භාවනා මාර්ගයේ කියලා ලියවෙච්ච ඒක මම ගියේ පොඩ්ඩක් කියවුවා ඉතින් මේ කියවන කොටත් ඉතින් ඒකේ කියවලා තිබුණා මේ පරිසරය පිළියෙල කර ගැනීම පිළිබඳව කොටසක්. අපි මේ දැන් මම අද කිව්වා වගේ මේ භාවනාවකට මුලින් ඉඳන් මම දන්නේම නැති කෙනෙක්. මේ පටන් ගන්න කෙනෙක් යන විදිහට වගේ හිතුවොත් එන්න මට මේ භාවනා කරන්නේ පරිසරයේ පිළිවෙල කර ගැනීමක් අවශ්‍ය වෙනවා කියන එක. අපි දැන් කියනවා සාමාන්‍ය ජීවිතේ ඉන්නකොටත් ඒ දේවල් ඒ විදිහට කරනවා. ඒක ඔක්කොම හොඳයි. නමුත් අපිට දැන් කතා කරන හැම දෙය තුලින්ම අවබෝධයක් තියෙනවා. අපි දැන් අපි දැන් මේ කතා කරනකොට ඒ තැන්වලදී පවා කියුනේ මේ දේවල් මේ තමන් දකින්න ඕනේ කියන කාරණාවන් ඒ දැකීම සඳහා ඉතින් හිත හිත සමාධියකටපත් වෙලා හිත වෙනත් තියෙන විතක් ਵਿਚාර වලින් තොරවෙච්ච වෙලාවක තමයි මේ සැබෑ ධර්ම දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක සඳහා අපිට අපි යෝනිසමනසිකාරය ඇතුළු වෙනත් දේවල් එළවලු කපන වෙලාවට ඒ දේ කළාට ඒ වෙලාවට දකින්න පුළුවන් මේ යථාර්ථයේ පරමාර්ථයේ කියන කාරණාව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක මේ භාවනාවකට වාඩි වෙලා කළ යුතු දෙයක් වගේ හඳුන්වීමක් තමයි මේ මේ දේවල් කියවනකොට පේන්න පේන්නේ. ඉතින් මේක කියවෙනවා මේ පරිසරයේ පිළිවෙල කිරීමක් ගැන කියනවා. මේ පරිසරය කියන්නේ තමා ජීවණු කරගන්න යන හිතේ අවට බිම කියලා උන්වහන්සේගේ පොතේ තියෙනවා. ඒ ළඟ පරිසරය ඈත පරිසරය කියලා එක දෙවැදෑරු වෙනවා කියලා කියනවා. ඒ භාවනාවක් කරන්න කරන්නා වාසය කරන ප්‍රදේශය ශාන්ත දාන්ත වෙන්න ඕනේ. ඒ ඒක කලබලකාරී මහජන සමග කරන්න පුළුවන් දෙයක් නොවන බව පැහැදිලිවම කියනවා. එසේම ඒ වගේම නොඑක් විසම අදහස් ඇත්තන් සමගද කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒ වගේම මේ භූමිය අතින්ද පුද්ගලයන් අතින්ද ශාන්තකමක් සකස් කර ගන්න ඕනේ කියන කාරණාව. සමහරවිට තද උණුසුම තද සීතල වගේ දේවල් පවා බාධක වෙන්න පුළුවන්. ඒකට මේ භාවනාව සඳහා හොඳ පිරිසිදු තැනක් සකස් කරගත යුත්තේ තමා වසන ස්ථානය තුළමයි. ඒ ගෘහය නම් ගෘහය ආරම්භ ආරාමේ නම් ආරාමේ මේ විදිහට. ඒ කැමති විතක හිතට නිදහස දීලා වැඩ කරන්නට වැඩ කිරීමට බැහැරින්ද තැනක් පිළිල කර ගන්න පුළුවන් නම් තවත් හොඳයි කියනවා. ගසක් යට ගලක් උඩ ඒ වගේ ඒ තැනකුණක් තවත් හොඳයි බාහිරවත් පුළුවන් නම් එතකොට මේ ඒ ආකාරයට තැනක් සකස් කර ගැනීම වැදගත්කම ගැන මුලින්ම කියලා දීලා තියෙනවා ඒ ඒකත් මම හිතන්නේ අපි හිතන්න වටිනවා මේ ඊගාවට භාවනාවට ඉඳගෙනීම ගැන කතාවක් තියෙනවා අපි එතෙන්ටත් එමු ඔක්කොම පටලවා ගන්නට මේ තන ගැනත් කෙටි පොඩ්ඩක් අපි අදහසක් ගමු මේ ඒ ප්‍රකාශ වූ කාරණාවේ සත්‍යයක් තියනවාද උන්වහන්සේගේ ආකාරයෙන් මේක මේ මේ භාවනාව සදා වාඩි වෙලා සාන්තාන්ත පර්ශයක් හදාගෙන භාවනා කිරීමක් ගැනද අපි මේ කතා කර යුතු වන්නේ සතර සතිපට්ඨාන මේ සමානව සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කියපු දේවල් ඒ හතර ආකාරයට කරන්න ඉදින් ගමන් කරන වැඩක්ද මේ එහෙම නැත්නම් මේ අපි මේ භාවනාවක වාඩි වෙලා කර යුතු වැඩක්ද කියන කාරණා මේ හොඳයි මං ජයන්ත මහත්තයාට මෙන්න නම් එහෙනම් ඉස්සෙල්ලා ඊට පස්සේ මහත්තයාට මේ කාරණාවට පමණක් අපි කතා කරමු මම නැවත නැවතත් කොටස් කොටස් අරගෙන අනිත් පැය දෙන්න හොඳයි පෙරවන් සර්ණයි සත්‍යතමනේ පෙරවන් සර්ණයි අතරම බොහොම පිං මේ මේ සූත්‍ර දේශනාව විස්තර වශයෙන් ඉදිරිපත් කරපේක ගැන මොකද මේ විටින් විට අහලා තිබුණත් මේ වගේ එක දිගට සම්පූර්ණ සූත්‍රයක් මේ තරම් විස්තරාත්මකව අපිට අහන්නවත් ඒ වගේම සාකච්ඡා කරන්නවත් අපිට තිබුණේ නැහැ මීට පෙර ඒ නිසා ඉතාමත්ම කෘතඥතාවල් කරනවා දරුවත් මහත්මයාට ඒ වගේම සත්‍යතුමාට අනිත් හැම කල්යනා මිත්‍රයෙක්ටම අපිට මේක හොඳින් අවබෝධ කරගන්න උදව් කළාට ඔව් ඇත්තටම භාවනාව කියනකොට අපි හුඟක් වෙලාවට අපි දන්නවා දැන් මේ මේ මේ සූත්‍රය ඉගෙන ගත්තට පස්සේ අපි හැම ඉරියව්වකදීම ඒ භාවනාව වඩන්න පුළුවන් දෙයක් කියලා. නමුත් අපි විශේෂයෙන්ම අර රසායනාගාරයක කරන පරිශ්‍රණයක් වගේ අපි නිතරම පුරුදු වෙලා ඉන්නවා පරයන්ක භාවනාවක් උපයෝගී කරගන්න ඒක ඒකේ ආනිසංසයමත් නැත්නම් හිත එකඟ කර ගැනීම නැත්නම් සමාධිය ලබා ගැනීමට දක්වන රුකුල වැඩි හින්දා ඒ කියන්නේ ඒකෙන් ලැබෙන ආනිසංසය වැඩි කියලා හිතෙනවා. මොකද ඒක කාලයක් වෙනම වෙන් කරගෙන යම්කිසි ඉරියව්වක් වෙනම වෙන් කරගෙන කරන නිසා ඒකේ තියෙනවා ඒක කැපවීමක් වෙලාවක් නියම කර ගැනීමක් තැනක් නියම කර ගැනීමක් ඒ සියල්ල තියෙන හින්දා ඒකට විශේෂ කැපවීමකින් කරන නිසා ඒකට අපි වැඩි තැනක් දෙනවා. ඉතින් ඇත්තට මෙතනදී අර දලුවත් මහත්තයා කිව්වා වගේ ඒ Tamanට භාවනා කරන්න සුදුසු පරිසරයක් සකස් කර ගැනීම ඉතාමත්ම යෝග්‍ය වෙනවා කියලා හිතෙනවා. උදාහරණයක් හැටියට මීට වසර කිහිපයකට කලින් අපි වැඩසටහනකට ගියා සීල වැඩසටහනකට ගියා. එතනදී ඒ යම්කිසි කාල පරිච්ඡේදයක් වෙන් වුණා භාවනාවක දෙන්න. එතන විශේෂයෙන්ම කරේ මෛත්‍රී භාවනාව වගේ දෙයක් කරන්න තමයි අපි එතනදී මේ සාමූහික වශයෙන් එකතු වුණේ. හැබැයි ඒ එකතු වෙලා විනාඩියක් දෙකක් යන්න කලින් ඊට අපි අර වෙන ශාලාවක් කුලියට අරගෙන ඒක වැඩසටහන කරේ. ඊට එහා පැත්තේ අර අපි දකුණු අප්‍රිකානු සංගීත කණ්ඩායමක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ සංගීත පුරුදු වීම පුහුණු වීම කටයුතු පටන් ගත්තා. ඉතින් ඇත්තටම ඉතාමත්ම දැඩි ශබ්දයක්, දැඩි ഘോഷාවක් ඇති වුණා. ඉතින් මම හිතන්නේ අපි කාටවත් හිත එකඟතාවයකට එන්න පුළුවන් කරගත් වුණා කියලා ඒ අපි භාවනා කරන්න පටන් ගත්ත අරමුණට. ඉතින් ඒ වගේ ඒක එක උදාහරණයක් පමණයි. ඒ ශබ්දේ නිසා ඇතිවන බාධකය. ඒ වගේම සීතල උෂ්ණය නිසා ඒ වගේ දේවල් නිසාත් බාධා අපිට ඇති වෙනවා. හුඟක් වෙලාවට මම අහලා තියෙනවා ඔය රුක්ඛ මූල ගතෝවා කිව්වට කෙනෙකුට යම් ප්‍රමාණයකින් හිත කියන්නේ හිතේ හිඳතාවයක් නැත්නම් ඒක එතනින් පටන් ගන්න එපා කියන. මොකද එතකොට අර අවටින් එන උලඟ පවා සීතල පවා තමන්ගේ අරමුණට බාධාවක් වෙනවා කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා හුඟක් වෙලාවට මම නම් පෞද්ගලික වශයෙන් විශේෂයෙන් මගේ බිරිඳ ගොඩක් ඒවට උපකාර කරනවා මොකද ඒ භාවනා කරන තැන් අරම සකස් කරන එක මූලිකව කටයුතු කරන්නේ ඇයි. ඒ පරිසරය සකස් කරගන්නව වෙනම බුද්ධ රූපයක් ඉස්සරහා වගේ එහෙමත් නැත්නම් තනි කාමරයක වෙනමම ආසනයක් සූදානම් කරගෙන වෙන විශේෂ දර්ශන මුකුත් කියන රූප පින්තූර වගේ දේවල් නැති තියෙනවා නම් පින්තූරයක් ඒක බුදුචාන් වහන්සේගේ පින්තූරයක් පමණක් වගේ තියෙන තැනක් වෙනම දැස්ති කරගෙන ඒ වගේ තැනක තමයි භාවනාව කරන්න පෙළඹෙන්නේ මොකද එතකොට එතන අර සප්පාය කරුණක් වෙන එහෙම නැත්නම් ඒකට භාවනාවට උදව් වෙන පරිසරයක් එතන සකස් වෙනවා කියලා හිතන ඒ වගේම වෙලාවත් මම හිතනවා හුඟක්ම වටිනවායි කියලා Taman තෝරගන්න වෙලාව වැඩි කලබල නැති සද්ද බද්ද නැති වාහන සද්ද ඇහෙන්නේ නැති වගේ වෙලාවක් තෝරගන්නවා නම් ඒ ඒක ගැන මම හිතනවා අපේ ඒ භාවනාවට යොමු වෙන ඒ පරිසරය ඒ විදිහට සකස් වෙනවා. එතකොට අපිට පහසුයි යම් කිසි ආකාරකින් එතකොට ඇතුළතින් එන ප්‍රශ්න විතරයි අපිට ප්‍රශ්න වලට විතරයි අපිට මූණ දෙන්න තියෙන්නේ. නැත්නම් අපිට නිතරම බාහිර ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා මේ ඇතුළත බලන්න කලින්. ඉතින් අපිට ඇත්තටම හොඳ දෙයක් තමයි ඇතුළතින් එන දේවල් පේන එක. ඇතුළතින් නිතරම අපිට එක එක කරපු දේවල්, කියපු දේවල්, කන්තෝරු වල කරපු දේවල්, ඒ දේවල් නිතර නිතර නිතර නිතර මානසිකට එනවා. ඒවා දකින්න එක ඇත්තටම මම හිතනවා ඒක යම්කිසි දියුණුවක් කියලා අර බාහිර දේවල් ගැන හිත හිත ඉන්නවට වඩා. ඉතින් ඒකට තමන්ගේ සිතේම ඇති වෙලා මතු වෙලා එන දේවල් තමන්ට පේනවා කියලා. ඒ විදිහට තමයි අදලවත් මහත්මයා මම හිතුවේ. ඒක තමයි. හොඳයි. හොඳයි ඔබට මුතුමා මම හිතන්නේ අපිට මේ මේ පැහැදිලි කළේත් ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පොත්පත්ේ සඳහන් වෙලා තියෙන ආකාරයට මේ පරිසරයේ නිසි පරිසරයක් භාවනා කිරීමේ වැදගත්කමක් තියෙන බව ඔබතුමාගේ කතාවෙන් පැහැදිලි වුණා. මම ආරි මහත්මයාට යොමු වෙන්නේ ආරි මහත්මයා මේ දැන් මේ දැන් අපි තනක් මේ විදිහට හදාගෙන යොමු කරගෙන කාඩයක් යොදාගෙන භාවනා කරනකොට මේ භාවනාවට ඉඳ ගන්න පෙර අපි කුමක්ද කර ඉඳ ගැනීම සඳහා කටයුතු කිරීමේදී මොකද කළ යුත්තේ කියන කාරණාව දැන් සාමාන්‍යයෙන් කියන විදිහට මේ මමත් මේ මේ මාතෘ සිනානම ආවුරුන් ලිපතෙන් බලන්නේ ඒ ගත්ත දේවල් ඒ භාවනාව සඳහා ඉඳ ගන්නකොට අපි කල්පනා කරන්න කියනවා අපිට මේ අපි මේ විශාල වගකීමක් ඇති ලොකු ලොකුම වැඩක යෙදෙන්නේ කුසේ කල්පනා කරන්න කියලා. කියන්නේ නිකන් සෙල්ලමට එහෙම නැතුව විශ්වාසයෙන් නැතුව කරන්න වාඩි වෙන දෙයක් නෙමෙයි කියලා. කියන්නේ නිකන් ඔහි ගිහලා නිකන් වාඩි වෙනවා නෙමෙයි හිතට අතිශයම් විශ්වාසයක් ඇතුව කරන්න ඕන දෙයක් කියලා. ඒ කියන්නේ හිත හොඳටම පිරිසුදු තියාගන්න කියලා කියනවා. අපිරිසුදු සිතක් පිරිසුදු කිරීමට භාවනා කරන බව ඇත්ත. ඒ වුණාට සුදුසුකු වෙලා තමයි භාවනාවට වාඩි වෙන්න ඕනේ කියලා. මෙතෙන් මේ සුදුස්සෙකු වෙන්න ඕනේ කිව්වේ මොකද්ද කියන කාරණාව අපි පොඩ්ඩක් කතා කරන්න වටිනවා. එතෙන්දී තව දුරටත් කියනවා මේ අපි අර අපේ තියෙන අපිටේ විදතර ප්‍රශ්න, පුද්ගලික මානසික ගැටීම්, ඒ වගේම යම් යම් විජුක්කම්, යම් යම් ප්‍රාර්ථනා මානසික විච දේවල් වෙන්න පුළුවන්, තරංගකාරී අදහස් වෙන්න පුළුවන් ඒවා අපි ගාව හිතවල සාමාන්‍යයෙන් පවතිනවා. ওই සාමාන්‍ය ජීවිතේදී සාමාන්‍ය පිටුකුත් පවතිනවා. ඒතර ඒවා ඒ මායාවල් බව කල්පනා කරලා ඒවා හිතෙන් ඉවත් කරලා ඊටම පිරිසුදු ගල්ලැල්ලක් මෙන් තමන්ගේ සිත නිදහස්ව තබාගෙන භාවනාවට වාඩි වෙන්න තියෙන යෝජනා තමයි තියෙන්නේ. එතකොට සමාජ සම්බන්ධකම් තියෙන දේවල් වලින් හිතතාවකාලිකව අයින් කරගන්න ඕන කියලා කියනවා. තමන්ගේ සම්බන්ධතාවක් සම්බන්ධ දේවල් තියෙන දේවල් දරුදු රෝගේවල් රස්සාව අයින් කළා ඒ ඒ ඒ වගේම තමන්ගේ තණ්හාවල් ආශාවල් කියන ඒ දුබල අදහස් නිසා තමන් හිත නිතරම කිලිටි වෙන බව දැනගෙන ඒකෙන් වේදීමින් සිතින් හිත සැනසෙන බවත් අවබෝධ කරගෙන එකන දැනුමක් ඇතුව විමසුමින් කල්පනා කර වාඩි වෙන්න ඕන කියන බවයි කියන්නේ. මේ එතකොට ඒ වගේම කියනවා තමන්ගේ ජීවිතයේ දරුවන්ට පූජා කරන්න එහෙම පූජා කරලා ඒ ජීවිත ආශාව නැති කරගෙන නැති කර ගන්න ඕනේ කියලා ඉතින් ලෝකයේ දෙසත් එහිදී වාසය කරන සියලුම සත්‍යයන් දෙසත් හිත යොමු කරලා ඒ සතුන් වෙන තමාත් මේ ලෝකේ ජීවිතයක් ගෙන යන එක්තරා සත්වයක සත්වයක ලෙස තමාගෙන සලකා නිදහස් පිරිසුදු සැහැල්ලු සිතක් ඇති කරගන්න කියලා කියනවා භාවනාව ආදීනකොට. ඒ ආකාරයට හිත පිරිසුදු කරගෙන ස්වල්ප වේලාවක් ඇස්තර පියාගෙන තමගේ හිත දෙස බලාගෙන හිත මොන අතකට යනවාද කෙමුද්දේශ යොමු වෙනවාද කියලා සලකා බලන්න තමයි මේ භාවනාවේදී යෝජනා කෙරෙන්නේ. ඉතින් මේ කාරණාවන් ගැන ඒ කියන්නේ භාවනාවට පෙර තත්වයක් ගැන මේ කිව්වේ භාවනාවට පූර්ව පූර්ව සිදුවිතු මේ කාරණාව ගැන ආදි මහත්මයා ඔබතුමාට තියෙනවද කිසිම අදහසක්? තෙරුවන් සරණයි අතරසසිතුමනි කොහොමදලුත් මාත්ම කිවිදිම මම අත් වශයෙන්ම අර මුලින් ධ්‍යාන මාත්මලා කතා කරපු අර පරිසරය ගැන පොඩ්ඩක් මට අවසර දෙන්න කතා කරන්න. මොකද එතන මමත් අර මමත් වෙන මම කර්මක් වෙන වෙනස් විදිහකට ඒ ගැන සිතුවේ අත් වශයෙන්ම අපි පරිසරය කොච්චර හොඳ විදිහට සාදාගත්තත් සමහරවිට අපිට ඒන බාධක දුරු කර ගැනීම ගොඩක් වෙලාවට අපහසු වෙනවා. උදාහරණයක් වශයෙන් මම මේ මේ භාවනා වැඩසටහනකට සහභාගී වුණා දැනට අවුරුදු 9 9කට විතර කලින් ඒ ගුරුමේ තියෙන භාවනා මධ්‍යස්ථානයකට අපි මෙහි ආපු ගුරුරෙක් ඒ අලුත් භාවනා මේ ස්ථානයක් පිටන සෑදුවා ඒක තිබුණේ බුරුමේ මුගක් ඈත ප්‍රදේශයක මණ්ඩලයේ කියන ප්‍රදේශේ ඉඳලා පැය දෙකක විතර ගමනකින් නේමියෝ කියලා කඳුර කඳු ප්‍රදේශයක තියෙන බොහොම රිමෝට් විලේජ් එකක් කරේ ලංකාවේ නුවරඑළිය පැත්ත වගේ කිසිම ශබ්ද බද්ධයක් නැහැ. හරිම හොඳ තැනක්, හරිම හරිම හොඳ තැනක්. ඒ අලුතෙන් අද භාවනා මධ්‍යස්ථාන අපි භාවනා කරන්න ගියා. එතන නොයෙක් රටවල් වලින් කට්ටිය ආවේ ගියා. භාවනා කුටි හදලා තිබුණා. හරිම හොඳයි. ඊළඟට ලස්සන භාවන අලුතෙන්ම හදපු භාවනා ශාලාවක් තිබුණා. ලස්සන බුරුම විදිහට හදපු බුදු පිළිමයක් හදලා හැම පහසුකමක්ම තිබුණා. හරිම නිස්සබ්දයි. අපි ඔක්කොම ලෑස්තිලා ඉතින් භාවනා කරන දිය දවසම අපිට හිතුණා මෙතන නම් භාවනා කරන්න නම් හරිම අයිඩියල් මේ වගේ පරිසරයක් අපිට කොහෙවත් හම්බ වෙන්නේ නැහැ මේක මෙතන තමයි හොඳම තැන කියලා අපි භාවනා කරන්න පටන් ගත්තා ඒ භාවනා වැඩසටහන පටන් ගත්තට පස්සේ ඇත්ත වශයෙන්ම දවසයි දෙකයි ගියේ ඒක තා දුප්පත් ගමක් නිසා ඒ අල්ලපු ඒ ඒ ඒ ඉඩමට අල්ලපු ගමේ දුප්පත් පවුල කිපැත්තේ වුණා ඒකේ එතන එක මිනිස්සුන්ට තියෙන කම්හලක්. ඒ ඒ කම්හලේ කරන්නේ යකඩ තලන එක. තුන්වෙනි දවසේ භාවනා කරන්න අපි ඉඳගත්තාම දිග්ගටම යකඩ තලන සද්දය ඇහෙන්න පටන් ගත්තා. කොහොමවත් භාවනා කරන්න බැයි. භාවනා කරන එක තනි කර එතන මේ මේ ලොකු මේ මේ බාධාවක් ඇති වුණා. හැබැයි සමහර අයට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒනකට මට ඒක සෑහෙන දුරට බලපෑවා. මගේ හිත එකතුන කරනකොට කොහොමවත් බැලුනේ නැහැ. ඉතින් කමටහන්ස් දෙ කරන්න යන හැම වෙලාවෙම මම නැන් කම්ප්ලේන් කරන්න පටන් ගත්තේ මේ මේ කම්මලේ මේ යකඩ තරන සද්ද නිසා මට භාවනා කරන්න බෑ කියන එක. ඉතින් ඒ වුණාට දැන් මම කල්පනා කරනවා මේ වෙලාවේ ගැන මට කල්පනා කරන මේ සතිතුමා මේ මේ දවස්වල මේ සත්‍යප්‍රාණ සූත්‍රය කල්පනා මට හිතුණා ඒ වෙලාවේ ඒ කම්මල් කාර්යයේ යකඩ තරන සද්දේ මට ඇත්ත වශයෙන්ම මට මගේ භාවනාව දියුණු කරගන්න අවශ්‍ය කරන ගුරුවරයෙක් වගේ කියලා මට නම් හිතුනේ මොකද මගේ මට මේ කම්මලේ යකඩ තරණ ශබ්දෙ ඇහෙන ඇහෙන වෙලාවේ මට භාවනා කරන්න පුළුවන්කම තිබුණා නම් මම හිතනවා මම යම්සි දෙයක් ඉගෙන ගත්තයි කියලා මේක සද්දේ සද්දේ විදිහට දැනගෙන මේකෙන් මට ඩිස්ටර්බ් වෙන එකක් නැතුව මට භාවනා කරන්න ලැබුණා නම් ඒ මගේ භාවනාව මිට වැඩි දියුණු තත්ත්වයක තියෙනවා කියලා මට හිතෙනවා. එහෙනම් අපි කවදාකවත් පරිසරයේ 100% පරිසරයේ 100ක් වෙනකල් හිතියොත් කවදාවත් අපිට භාවනාව දියුණු කරගන්න හම්බ වෙන්නේ නැහැ. අත් වශයෙන්ම මම නම් හිතන විදිහට දැන් හරියට උදාහරණයක් වශයෙන් අපි ඩ්‍රයිවිං uh, uh, ඉගෙන ගන්නකොට මේ ඩ්‍රයිවිං ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නේ ඩ්‍රයිවිං වැඩි ට්‍රැෆික් නැති පැත්තක කොයි පිට්ටන එකේ එහෙම ට්‍රැෆික් නැති uh, පාරවලට ඊට පස්සේ කවදා හරි අපිට ට්‍රැෆික් තියෙන තැනට කාර් එක දාන්න වෙනවා. එහෙමනම් අපි ඇත්ත වශයෙන්ම මේ පරිසරයේ මුලදී අපිට අවශ්‍ය වෙන තරමක් දුරට ඒ වුණාට ඒ කොච්චර පරිසරය හොඳ තිබුණත් බාධක මැද කරන කරන්න පුරුදු වෙන එක තමයි මම හිතනවා අපේ හිත දිනු කරගන්න තියෙන මේ මේ ප්‍රධානම දේ කියලා අපිට ඒ ඒ ඒ ටිකක් පුදු කරන්න හිතුණා. හොඳයි. ආදි මාත්‍ය කමන්නේ ඔබතුමා දැන් දෙවෙනි කොටස යොමු වෙන ඉස්සෙල්ලා මම ගත්තේ මේ අපි එහෙමනම් එතනින් සත්‍යීතුමාට යොමු වෙමු. මොකද ඔබතුමා දෙවෙනි දෙවෙනි පැත්තක් විවෘත කරපු නිසා ඒ පරිසර ගැන අපි සත්‍යීතුමාට යොමු වෙමු. අපි සත්‍යීතුමාට යොමු වෙලා අනිත් කාරණාවලට නැවතෙමු. සම්මා සම්බුදු සරණයි බොහොම හොඳයි. බොහොම පිං ඒවා කිව්වට. ඔව්. ඒත් මාත්‍ර ඥානාර මහන්තු ඊටාම ඒ ඒ ගැන 100ක් වියදලා ඒ වැඩ හිටිය මහණීය උත්තමයන් වහන්සේ නමක් ඉන්සම් වහන්සේ කියන එක අපිට එහුම්කන් දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේත් හැමතිස්සෙම වගේ කියන ඒ දේශනා කරනකොට කියනවා මේ විවේක තැනකට යන්නතේ කියලා. කල්යාණ මිත්‍රු ඉන්න ඕන විවේක තැනක් තියෙන්න ඕනේ කියලා. ඒක අවශ්‍යයි. ඒක අවශ්‍ය මම මේ දවස්වල මේ සේවිතාබ්බා සේවිතබ්බ සූත්‍රය කියන හැමති ඒක කියවනකොට ඒක ඔළුවේ තියෙන මේ දිටමල ඒ නිසා දැන් ඒ පරිසරයේ උනත් බුදු බුදුහරෙතෙන්දි කියන ස්තෝරා ගන්න සමහර තැන් තියෙනවා කුසල වැඩි වෙනවා ඉමේ කුසල පැත්ත වැඩි වෙනවා නම් ඒක තියා ගන්න. කුසල පැත්ත වැඩි වෙනවා එකෙන් අයින් වෙන්න. ඒක පරිහරණය කරන්න එපා. පුජ්‍යලයක් වුණත්, තනක් වුණත්, ජනපදයක් වුණත්, ගමක් වුණත්, නගරයක් වුණත් ඕනම තැන. එතකොට දැන් භාවනා ගුරුතුමන්ලා දැන් විශේෂයෙන් ඔය මතක් කළ නිසා කියන්නේ මේ වර්තමානයේදී ආචාන්චා ආචාන්මන් ආචාන්චා ආචාන් මහ බුව දී ධම්මදරු ඒත්තම ඡායරන්තෙන් ඊට පස්සේ බුරුමේ මහා සයඩ ඌබාකින්තුමා ඊට පස්සේ ගෝයින්කජීතුමා ඔයත්තු මේක අලුත් හඳුන හඳුන්වා දුන්න ලෝකයට ඊට පස්සේ මාතර ඥානාරාම මහඳුර එහෙම ඉතින් මේක බොහොම උතුම් විදිහට හඳුන්වා දුන්නා. ඒ කවුරුත් කතා කරනකොට කියන දේවල් තියෙනවා. ඒ ඒ ඔය කොහොම සමානයි. පරිසරය අවශ්‍යයි කියන එක. ඒ වගේම දැන් අර ආරි මහත්මයා කිව් විදිහට බැලුවාම ඒකත් එක්කම ඈඳිලෙන දෙයක් තමයි අපිට ඉස්රෝම් භාවනාවට වාඩි වෙනකොට දැන්න මුල්ම දේ තමයි ශබ්ද. ඒක නිස්සද්ද වෙනකොට තමයි හොඳටම දැනෙන්නේ. ඒක අප නිස්සද්ද වෙනකොට දැන් මා මේ ඉන්න පුංචි ශාලාවේ ඒ තියෙනවා ඔරලෝසුව. මට කොයි වෙලාවකත් ඒක හඬ ඇහෙන්නේ නමුත් මා නිස්සබ්ද වාඩි වෙනකොට ඒක පටන් ගන්න. ඒක වැඩි පුර සද්දයක් ඇටිට ඇහෙනවා. ඉතින් කරදරයක් නෙවෙයි නමුත් අර අප නිස්සද්ද වෙන්න වෙන්න බාහිර ලෝකේ කරදර වැඩි. ඒක තේරෙනවා අපට. ඒ සිතවිල්ල වුණත් එහෙමයි. නිස්සිත නිස්සද්ද වෙන්න වෙන්න හිත හරහා යන හිත පුච්චල දාන්න දාලා යන අර උළුවතු වගේ දේවල් හිත හරහා යනවා. අයිස් ගුලි වගේ දේවල් හිතට වැටෙනකොට ඒක පාට තේරෙනවා. ඒ ඒ වගේ මේ ශබ්ද අපට බාහිර කරදර තේරෙනවා. ඊට පස්සේ එන ඊළඟ දේට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ ශරීරය එක විදිහකට තියාගන්න හදනකොට වැඩිපුර එහෙම් මෙහෙන් අර රිදෙන જાති වැඩිපුර තේරෙනවා. හැමතිස්සෙම ඕක රිදුණා. නමුත් දැන් රිදෙන බව වැඩිපුර තේරෙනවා. එතකොට ඒ අමිහිරි වේදනා දුක්ඛ වේදනා කියලා කිව්වම ඒ වගේ දේවල් දුක්ඛාරීක දුක්ඛ වේදනා ඊළඟට එනවා ඒකත් ඒකත් ඊළඟ මුහුණ දීමට අවශ්‍ය දේ මම කිව්ව අර පරිසරය සකස් වීම පස්සේ එතකොට ඕනම කෙනෙකුට භාවනා කරනකොට බාධාවක් වෙන දේ තමයි ශබ්ද බාහිර කර්ත ඊට පස්සේ ශාරීරික වේදනා ඊට පස්සේ දවල් සිහින හිතේ හිතන ඔය අභිජ්ජා දෝමනස්සත් එක්ක එන જાති ওই තුනට අනිවාර්යෙන් මුහුණ දෙන්නට වෙනවා එතකොට. ඒතර බාහිර වශයෙන් එතකොට කල්යාණ මිත්‍රය ඕනමයි පරිසරයේ ඩිංග සකස් වෙන්න ඕන. එක ඒක අත්‍යවශ්‍යක ඉබේ වෙනවා හැබැයි. Tamanට අවශ්‍යතාවය නම් ඒක ඒක සකස් සකස් කරලා දෙනවා මාර්ගය යනකොට ඒක ඒක කොහොම හරි සකස් වෙනවා. අර සිදුවට මේ කන්නත් කියනකොට අර අපි කියන්නේ මහලු කෙනෙක් දැක්ක ශරීරයක් ඊට පස්සේ ලෙඩ වෙච්ච ශරීරය ඊට පස්සේ මීගේ ශරීරය ඊට පස්සේ සත්‍ය අවබෝධය සඳහා උත්සුක වෙන කෙනෙකු ඒ ඒවක් ඒවයි මතුවලා එනවා ඒක වාසියක් මේක ධර්ම මාර්ගයේ තියෙන වාසියක් ඒවා තමයි බ්ලෙසින්ස් කියලා කියන්නේ ඒ එතකොට Tamanta තේරෙනවා මම දැන් මේ මාර්ගයට වැටුණා කියලා. හැබැයි තම විශේෂ කෙනෙක් කියලා හිතෙන්නේ තමන්ට තේරෙනවා රේඩාර එක දැන් මේක ඉස්සට වඩා වැඩි දැන්. මේක තේරෙන්න ගන්න වෙන ගැටි. ඒ නිසා තමයි පරිසර සකස් වෙන්න ඕනේ. තව ගාක් තියෙන. ඉතින් එතකොට අර ওই ජීවිත පූජාව තමන්ගේ ගුරුවරයාට নমස්කාර කරන්න ඕන. කවුරු නොහිතාගෙන ඉන්නේ. මෙත් සිත තියෙන්නම ඕන. ඒ ඇත්ත ගැන. ඇත්තට කරුණ කලින් කල්යාණ මිත්‍රයෙක් කීවා අනුස්සති වගේ දේවල් ඒවා තියා ගන්න ඕන බුද්ධානුස්සති වගේ දේවල් අපි වටාම ගියේ නැහෙනේ නමුත් ඒ හිත හයිය කරන જાති තියෙනවා දුර්වල කරන જાති වලට ඒ වගේම මනෝ මනෝ කියන එක හයි කර ගන්න ඕන හයිය කර ගන්න ඕන මනෝ දුර්වලෙන් නරක හැමතිස්සෙම මාර මාරයා ගොදුරු කරගන්න බලන ගෝචරයා ගෝචරයක් හැටියට මායාගේ ගෝචරයක් වෙන්න නරකය. නරකයි කියන වචනේ හොඳ නෑ නමුත් Tamanට තේරෙන එතකොට. පටන් ගන්නකොට තමයි කරදර වැඩිපුර එන්නේ. අර ගහක් කපනකොට වගේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සත්‍ය ස්වාමීන් වහන්සේ. ඔව්. ආදිමාත්මයා ඔබතුමාට මම වාගේ කතා කරන අතර කියලා ඔබතුමා නැවත යොමු වෙන්න නේද? දෙතිරන් තමයි බොම් පෙන් සතිසුමනේ මේ පැහැදිලි කර දීමට අත්වශයෙන් දැන් ඔබතුමා දැන් ඊළඟට අහුව කාරණේ තමයි අපි මේ සූදානම් වීම අත්වශයෙන් ඒක මම හුඟක් එකඟ වෙන ඔබතුමා ප්‍රකාශ කළ විදිහට අත්වශයෙන් මෙතන දැන් අර අපි මේ බලන වැඩනාවේ සටහන් ගියාම ධම්මජීව ස්වාමීන් වහන්සේ නිතම කියන එක තමයි මේක හරියට ඔපරේෂන් එකක් කරන වගේ කියලා ඔපරේෂන් එකක් අපි කවදාවත් මේ මේ සාමාන්‍ය දනක කුස්සිය වගේ දනක කරන්නේ ඒකට යම්කිසි අවශ්‍ය සූදානමක් ඇතුව ඒ ඔපරේෂන් කරන සර්ජන්ස්ලාට අවශ්‍ය වෙන පිරිසිදු පරිසරයකට ගිහිල්ලා ඒ ඒ කැපවීමක් ඇතුව ඒක කරන්න ඕනේ. ඉතින් මේ මේ මනස පිරිසිදු කර ගැනීමත් ඇත්තට මේ මේ කය ඔපරේෂන් එකට වැඩිය ටිකක් මේ මේ ගැඹුරට යන ඔපරේෂන් එකක්. ඒ හින්දා අපි අත්වශයෙන්ම ඒකට යම්කිසි කැපවීමක් සූදානම් වීමක් තියෙන්න ඕන අත් වශයෙන් මේක ඒක අත්‍යවශ්‍යයි මොකද අපි මේ සිත සිත හැම වෙලාවෙම මේ කාම යම් වලට ඇලෙන හැම දෙයක්ම බාහිර ලෝකයට විසිරලා යන දෙයක් නිසා මේක මෙතන මේ සාමාන්‍ය අපි මේ ටෙලිවිෂන් එකක් බලන විදිහට කම්පියුටර් එක බලන විදිහට පොතක් කියවන විදිහට මේ වගේ නිකන් සාමාන්‍ය ජීවිතේ දෙයක් කරන විදිහේ හිතාගෙන කියලා භාවනා කළාට ඒ හිතේ විසිරෙන ගතිය අර කැපවීම නැති නිසා අර තමන්ගේ ඕනකම අවශ්‍යතාවය තම තමා තුලින්ම ඇති කරගත්තේ නැත්නම් ඒ ආරද්ධ වීරිය පටන් ගැනීමේ වීරියක් නැත්නම් අත් වශයෙන්ම අපිට මේ භාවනාව ඒ තරම් දියුණුවකට ඒ තරම් දුරකට යන්න බැරි බව ඒක ප්‍රත්‍යක්ෂ කරන අපි ඉතින් ඒ නිසා මම නම් අත් වශයෙන් භාවනා කරන්න මේ මගේ මම බුදු කාමරයක් හදාගෙන ඉන්නවා ඒ ඒ බුදු කාමරේ අනිත් කාමර විතර තියෙන අනිත් කාමර වලට වැඩි විශේෂ විශේෂ තැනක් මම මේ බුදු කාමරේ කර්ටන් එකෙන් ඇතුළට යනකොටම දැනෙන මට දැනෙන දෙයක් තමයි මේ අලුත් තැනකට ආවා කියන එක මේ වෙන කාමරවලට යනවට වැඩිය මගේ හිතට ගතට දැනෙනවා සාමාන්‍ය වෙනසක් බුදු කාමරයට ඇතුල් වෙනකොට. ඉතින් ඒක මම හිතනවා ඒක පටන් ගැනීමෙදිම පොඩි මේ මේ අපිට රුකුලක් ඇති වෙනවා ඒ වගේ තැනකට ඇතුල් වෙනකොටම. ඉතින් ඊට පස්සේ එතෙන්දී මේ මම ආල් මොකටද මේ බුදුකාම තින්නේ මොකටද මම මෙතන පැමිණියේ මොකටද කියන එක හිත තුලින්ම හැම වෙලාවෙම එනවා ඒ වගේම භාවනා කරන විතර නෙවෙයි බුදුකාමරේ විශේෂණක් තමයි ගන්න ඉන්නේ මම ගෙදරින් පිට වෙන හැම මොහොතකම කොයි වෙලාවෙක ගෙදරින් එළියට ගියා බුදුකාමරේ කියලා බුදුන් වහන්සේලා තමයි එළියට යන්නේ ඉතින් ඒ ඒ එතකොට බුදුකාමරට යන හැම වෙලාවෙම මගේ හිත සකස් වෙනවා මුලදීම සකස් වෙනවා මේ ආවේ මොකටද කියන එක ඊට පස්සේ පටන් ගන්නකොට සතිතුමා කිව්වාගේ ගුරු ගුරු භක්තියෙන් බුදු බුදුහාඳුරන මගේ ලොකුම ගුරුවරයා බුදුහාඳුන දන ගහලා වැඳලා ඔළුව බිමසල වැඳලා ඒ ඒ ප්‍රණාමය කළාට පස්සේ ටික ටික තව හිත සකස් වෙනවා ඊට පස්සේ බුදු මේ පන්සිල් අරගෙන බුදුන් වැඳලා ඒ ඒ අදිෂ්ඨානයක් කරගන්නවා මෙතන ආවේ මේ අවට තියෙන දේවල් අමතක කරලා යම්කිසි හිතේ දිනුවක් ඇති කර ගැනීම සඳහා යම්කිසි උත්සාහයක් සඳහා මෙතනට පැමිණ කියන කියන අදහසින් තමයි මම පටන් ගන්නේ. ඉතින් ඒ ඒ ඒ ඒ සූදානම ඇත්ත වශයෙන්ම මූලික වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා ඇත්ත වශයෙන් මේ මේ දවස්වල මේ සතිපට්ඨාන මේ දැන් මේ මේ සතිතුමා පැහැදිලි කරලා දීනවා දිනව ඒ පටන් ගන්න වෙලාවේ ඉඳලම ඇත්ත වශයෙන්ම තමුන්ට මේ තමුගේ සිතේ ඇති වෙන සිතුවිලි ගැන ටික ටික අවබෝධයක් වෙනවා මේක මේ හැම තැනකම මේ විපස්සනාව කියන එක තියෙනවා මේ සිතේ වෙනස් වීමේ ගතිය ඒ වෙලාවෙම තමුන්ට දැනගන්න පුළුවන් පිටස්සක් තියෙනවා කියලා මට හිතෙන ජලවත් මාත්ම ඒ ටික දැනට එකතු කරන් තියෙන තවත් අයටත් ඇති මේ ගැන ප්‍රකාශන දෙන්න සරණයි. බොහොම බෙන්සන් බොහොම මම ඩිංගක් බාධා කරන දවසටද? හොඳමයි සත්‍යතුමනි. ඔව්. හැබැයි දැන් සමහර විට දැන් ওই අපි එහෙම කියනකොට ඒ වගේ තැනක් නැති කෙනෙකුට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපිට බැරිද කියලා. එහෙම නෑ ඒක පටන් ගන්නවා තියෙන තැනින් කොහොම හරි. එහෙම එකක් වෙන්න ඕන. ඒක ටික ටික හරියනවා ඊට පස්සේ කාර්යාලයක් ඒ වගේ ඒ නිහඬ බවට පත් වෙනවා තමන්ගේ අවශ්‍යතන. ඒ ඒ ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒකත් මතක තියෙන්න ඕන අපිට. කාර්යාලයක් භාවනා භූමියක් බවට පත් වෙනවා. අර සෙන් කතාවක් තියෙනවා මේ ඒ ඇත්තු කියන මේ මුළු ලෝකයේම ඒ තමන්ගේ ක්ෂේත්‍රය වෙනවා කියලා. මුළු ලෝකයේම එතකොට තමන්ගේ භාවනා ක්ෂේත්‍රය බවට පත් වෙනවා. මුළු ලෝකයේම ලැබ් එක බවට පත් වෙනවා කියලා. ඒවා බොහෝම හොඳ කතා එකක් අපි මතක තියාගමු. ඒ නිසා දැනට නැත්නම් අපි පසුබහින්ට ඉඩ තියෙන සමහර ඇත්තෝ ඒ නිසා බුදු සරණයි. සාදු සාදු. බුදුසරණ සත්‍ය ප්‍රාණ ගිරන්කින් ඒ කාරණා ඉස්මතු කරාට මේ ඒ බොහොම වැදගත් වුණා මටත් හිතේ මොකද මේ මීට පෙරත් වසාවක් අපේ කලින් හිටියද කමනි ළමනි කියලා සහෝදරිය වගේ මෙල්බන් එක ලැබෙද්දී ගියමත් ලස්සන බුදු පිළිමයක් තියෙන බුදු මේ මේ නදුවක් තියෙනවා ඒ අල්මාත විස්තර කරා වගේ ඉතින් බොහොම පරිිත ප්‍රසන්න වුණා. ඉතින් අපිටත් එහෙම තියෙනවා නම් කියලා එහෙම තියෙන්නේ නැහැ ඉතින්. මේ ආදි මහත්ය කියනකොටත් හිතුනේ ඒක. ඉතින් ඉතින් මම සතුටුම පැහැදිලි කළා වගේ ඇතිතනින් පටන් අරගෙන කරගෙන යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මම ඊගාව කොටසට යමු වෙනවා නේද? අපි මේ කතා කරේ භාවනාවට පෙර ඉඳ ගන්න පෙර මේ අපි සිත පිරිසිදු කරගන්න පරිසර පිළිබඳ කරන ආකාරය මේ හිත පිරිසිදු කරගම ගැන කියනකොට සතුටුවන්නේ මම මේ නැවතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාතර සේනානාරාම ස්වාමීන් වහන්සේ කියපු වචනය විපාච කරනවා. ඒකේ පැහැදිලිනවා මේ අභ්‍යන්තර පාරිශුද්ධිය සහ බාහිර පාරිශුද්ධිය කියලා මේ පිරිසුදුකම දෙආකාරයකින් සලකන්න කියලා කියනවා. ඒ කියන්නේ තමාගේ පැවැත්ම හා තමන් පරිහරණය කරන දේවල් නොකිලිටිව යොදා ගැනීම මේ යොදා ගැනීම හේතුවෙන් මේ උභය පාරිශුද්ධිය සැලසෙනවා කියලා කියනවා. මුලින්ම බාහිරව පිරිසුදුවට සිත යොදන්න කියනවා. ඒ බාහිර දේවල් අපිරිසුදු වෙලා වෙලා තියෙනවා නම් අභ්‍යන්තරය අපිරිසුදු වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ගේ මේ ඇඳුම්, පෙරවුම් ආදී සහ ඒ වාසය කරන තැන තිබෙන අනිකුත් උපකරණ හොඳින් පිරිසුදුව තබා ගැනීම. අත්පා ආදී අංගපසංග පිරිසුදුව තබා ගැනීම බාහිර පිරිසුදුකම හැටියට සැලකන්න කියලා කියනවා. ඊළඟට මේ තමයි මේ ඇතුළත හේවත් හිතේ පිරිසුදුකම ගැන සැලකන්න ඕනේ. ඊළඟට තමයි කියන්නේ බාහිර පිරිසුකම වැදගත් කියන එක පෙන්වන්න කරලා ඒක බලපාන අභ්‍යන්තර පිරිසුදු බවට හින්දා තමන්ගේ අභ්‍යන්තර පිරිසුදුකම ඒ කියන්නේ තමන්ගේ ලක්ෂණ සීලය ගැන කල්පනා කරන්න වෙනවා. ඒක තමන්ගේ සීලය පිළිබඳ පිරිසුදුකම අන් හැම දෙකන වඩා ගන්න තමන්ගේ හිතයි. ඒ නිසා හිත ගැන විමසන පුද්ගලයාට තමන්ගේ සීලය ගැන තොරතුරු ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඉතින් යම්කිසි විදියකින් තමන්ගේ හිතේ පිරිසුදුකමට පාඩුව නන්දුනේ සීලේ අඩුපාඩුකමක් ඉදිරිපත් වුණොත් භාවනාවේදී වහම නැතිලා එතනම ඉඳගෙන ඒ ශීල පාරිශුද්ධිය කල්පනා කරන්න කියලා සඳහන් වෙනවා. ඉතින් සීලේ පිරිසුදු නැත්නම් භාවනාවක් හරියන්නේ නැති බව තේරුම් අරගෙන ඒ ඒ තේරුම් ගැනීමම හිත පිරිසුදු තබා ගැනීමට විශාල අනුබලයක් වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ සීලය ගැන නොතක භාවනාවට යොමු වීම තරම් පළක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අභ්‍යන්තර පාරිශුද්ධියත් බාහිර පාරිශුද්ධියත් ගැන වඩාත් අවධානය යොමු කරන්න වෙනවා භාවනාවෙන් මේ සතිපට්ඨාන සූත්‍ර ආදී සූත්‍ර දේශනාවල් කොතරම් ශ්‍රවණය කළත් ඒ ශ්‍රවණය කිරීම භාවනාවකට යොදාගෙන ඉන් ප්‍රතිඵලයක් ලැබෙන්න නම් කියන කාරණාවයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව කෙටියෙන් අදහසක් දැනගන්න කැමති තවත් කල්යන මිත්‍රයෙක්ගෙන් මම දිලුක් මහත්තයාට වෙන්න සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබ දල්වත් මහත්මයා සඳහන් කළා වගේ සීලය භාවනාවට කෙලින්ම සම්බන්ධයි. ඒ වගේම ඒකෙන් ලොකු අනුබලයක් ලැබෙනවා. දැන් අපි සීලේදී සීලය ආරක්ෂා කිරීමෙන් ඇති වෙන ගොඩක් දැන් අපි භාවනාවේදී තිදෙන බාධා ගොඩක් කලාවට අපි දිනදා අපේ හිත යන පැති වලින් විවිධාකාර කැලිස් වලට යන හේතු නිසාම සිද්ධ වෙන දෙයක්. ඉතින් සීලය තුළින් අපිට එකක් ඒ හිත යන පරාසය ඒ යන සීමාව ටිකක් අඩු වෙන එකක් ඒක. ඒක තමයි මම හිතන්නේ විශාලම දේ. දැන් උදාහරණයක් වශයෙන් අපි සාමාන්‍යයෙන් දැන් මම සමාදන් වෙන උදේට ආජීවක ආජීවෂ්ටමක සීලයක් සතිය දවස්වල මොකද මට රාත්‍රී ආහාරය ගන්න ඕන මේ රස්සාවක් කරන නිසා ටිකක් මහන්සි අවස්ථාවට පස්සේ ඉතින් ඒ නැතත් ඉතින් විශේෂයෙන්ම වාග් සංවරය අනවශ්‍ය කතා එතකොට හිස් වචන මේ আদি දේවල් අඩුනහම ඒවා ඒ හිතට එන බාධා වලට එන පරාසය ගොඩක් අඩු වෙනවා. ඒ වගේම තමයි දැන් අපි යම් තාක්ලකින් තිබෙන ඉන්ද්‍රිය සංවරය මේ আদি වශයෙන් මේ සියල්ලෙම හිත යන්න පුළුවන් පරාස අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් මම ගිහිල්ලා මේ රූපවාහිනියේ තියෙන මොකක් හරි ටීවී එකක තියෙන යම්කිසි වැඩසටහනක් පැය දෙකක් බලලා භාවනා කරන්න යන කියන්න ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මම හිතන්නේ අපේ සීලය තවත් අධි සීලයක් වෙනවා නම් ඒකෙන් භාවනාවට ගොඩක් උපකාරී වෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. අර සප්පාය කරනු ගැනත් අපි ගොඩක් පින් සඳහන් කළා. මම කේ එක එක අර ආරි මහත්මයා අර මෛත්‍රී භාවනාව ගැන මතක නැහැ කවුද සඳහන් කරේ කියලා. දැන් ඒකේ පොඩි අත්දැකීමක් මමත් කියන සමහරට උපකාරී වේ කාට හරි. දැන් මේ මම සාමාන්‍යයෙන් භාවනා කරන්නේ ගෙදර. මට නම් මේ අපේ ගෙදර මේ මේ ඕන තරම් එකට පහසුකම් තියෙනවා. ඒ කියන්නේ පහසුකම් කියන්නේ මේ විශේෂයෙන් හදපු කුටි අර එහෙම නෙමෙයි. නමුත් ගොඩක් නිශ්චලතාවයේ තියෙනවා. අපි එහෙම ගොඩක් කතා බහ කරනවා ගොඩක් අඩුයි ගෙදර. ඒ වගේම මේ වටපිටාව බොහොම නිශ්චල පරිසරයක් ගේ පිටිපස්සේ වුණත් අපිට ගස් එහෙම තියෙනවා. ඉතින් ගිහිල්ලා මේ හොඳ දවස් කලබුණ තියෙන දවසක ගහක් යට ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. ඒ වගේම මේ ගේ ඇතුලේ පුළුවන්. නමුත් අපි දැන් මේ ළඟදී මේ අමගේ අල්ලපු ගෙදර මේ ගේ හදන්න පටන් ගත්තා. ඒගොල්ලෝ දැන් අලුතෙන් හදනවා. ඉතින් ඔය ටිකක් සබ්ද එන්න ගත්තා. මම සාමාන්‍යයෙන් උදේට මම භාවනා කරනකොට පටන් ගන්නේ ආජීවශ්‍රමක සීලය අරගෙන ඊට පස්සේ සරල පන්සිල් ඒ আদি වශයෙන් ඒ ටික කියලා තමයි භවනාව සාමාන්‍ය විනාඩි 20ක් විතර 15ක් 20ක් විතර සක්මන් භාවනාව මුලින් කරනවා මොකද මම සාමාන්‍යයෙන් පහට හැරෙන නිසා ටිකක් කර නිදිමත ගතිය එහෙම නැති වෙන්නේ ඊට පස්සේ තමයි වාඩි වෙලා පරයන්කේ අඩක් විතර වගේ භාවනා කරන්නේ. ඉතින් මේ සද්ද කියන්නේ දැන් අර වෙලාව වෙනස් කරන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ මේ මේ වැඩ කරන අය බොහොම උදේන් පටන් ගන්නවා. ඉතින් සමහරවිට සද්ද එනවා. පස්සේ මං කරපැඩේ බලන්නත් කියලා එක දසක් මේ මෛත්‍රී භාවනාව කළා මේ පාරයන්කේ වාඩි වෙන්න ඉස්සෙල්ලා එක් පාරයන්කේ වාඩිලා භාවනාව කරන්න ඉස්සෙල්ලා මෛත්‍රී භාවනාව කළා මට අර සද්දයෙන් සද්දය දැනුණා ගොඩක් අඩුයි සද්දයෙන් බාධාව සද්දය තිබුණා ඒකද බාධාව ගොඩක් අඩුයි ඉතින් ඒවා හර සිතේ ස්වභාවයන් මත තමයි මේ ඔවත් බාධා එන්නේ මොකද සමහරවට හිත හිත මේ තියෙන ස්වභාවයන් අනුව කියන මොන දේ වුණත් නිකන් ඇනෝයින් වගේ එහෙම නැත්නම් එහෙම වෙන්න පුළුවන් ඒ වගේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක තමයි සඳහන් කරන් තියෙන තෙරුවන් සරණයි. තල්වත් මහත්මයා. ඔව් තෙරුවන් සරණයි දලුමත බොහොම පිං බොහොම පිං කලින් කිව්වාගේ ඔබතුමාලා ඒ භාවනා කරන පිළිවෙල රුතුවල් ගැන එහෙම කියනකොට ඒවා හරීම මේ අසත්‍යත්වයක් වෙන වගේ හරීම ප්‍රසන්නයි ඒ වගේම අපිට ඒවා ධෛර්යමත් කරන කාරණාවන් ඉතින් බොම්පින් මේ වගේ කාරණා බෙදා ගන්නවට අද මට අවශ්‍ය වුණේ මේ ආකාරයට භාවනාවන් වලට උනන්දු වෙන අදහස් කිහිපයකුත් ඒ වගේම ඒකට උනන්දු වෙන වචන මේ මේ මේ උපදේශ සූත්‍ර ඉස්මතු කරගන්නයි. ඉතින් හොඳයි. ඒකට බොහොම පින් ඒ කාරණාවට. ඉතින් ඊගාවට අපි මේ ඉඳ ගන්න විදිය ගැන මේ කල්පනා කරේ නැහැ තාම මේ ඒ ඉඳ ගන්න විදිය ගැන කියනකොට මේ පద్මාසනයක් එහෙම නැත්නම් ඒ පළක් පළඳ බැඳීම ගැන එහෙම මේ පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වුණාට ඒක සාමාන්‍යයෙන් එකවරම කරන්න කෙනෙකුට ලේසි නෑ විශේෂයෙන්ම අපහසුකම් සාවික අපහසුකම් තියෙන අයට දැන් මගේ එහෙම කොන්දේ අමාරුවක් තියෙනවා මට එහෙම බෑමයි පිටියක් ඕනම වෙනවා. ඉතින් මේ මේ පොතේ සඳහන් වෙනවා මුලින්ම මුලින්ම කෙනෙක් පිටියක උපකාරය අරගෙන එහෙම වාඩිලා එහෙම පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර කියන ආකාරයට පත්මාස්ත්‍රණයක් හදාගන්න පුළුවන්ද කියලා. නමුත් සත්‍යත්වයට මම කියන්නේ මේ වුණා සත්‍යත්වානේ ඒ හැමතැනම කියනවා ඒක හරි ප්‍රයෝජනවත් කියලා. නමුත් මට නම් ඒක බැහැමයි. මේ ඒන් බාධාවත් තිබෙනවද සත්‍යත්වානේ ඒ සඳහා ඒ කියන්නේ සත්‍යත්වයට වෙන්න අද මේ කෙලින්ම මම මේ හොඳයි. ඔව් ඒ බැහැ කියන එක පුළුවන් කියලා හිතා ගන්න ඕන. අර භික්ෂුන් වහන්සේගේ දේශනේදී බොහොම හොඳට කියලා දුන්නා ඒ ගැන. ඒත් ඊටම සාමාන්‍ය ජීවිතේ මෙහි දැන් අපේ ශ්‍රී ලාංකික පසුබිමේදී තියෙනවා අපි අර වැඩි යෝග කියන එක කරන්නයි Hindu කියලා හිතලා. එහෙම ගැටියක් තියෙනද මේ රටවල් වල ඇත්තෝ ඒ භාවනා කරන් දෙනකොට වාඩිනවා කියන්නේ පුදුම හොඳට වාඩි වෙනවා. සම්පූර්ණ හොඳට වාඩි වෙනවා. වැය ගානක් ඉඳහරි. ඉතින් කුමන හේතුවක් නිසාද ශ්‍රී ලාංකිකයතු වාඩි වෙන්න ඉගෙනගෙන නැහැ. මොකක් හරි ඒකට ඉතින් එකක් තියෙනවමයි. දැන් දැන් සමහර විට දැන් ශරීරයේ නවා ගන්න ඉගෙන ගන්න ඕන ශරීරය කියන්නේ ඉතින් මාස් පැද්දලි 700ක් තියෙනවා ජොයින්ස් ගන්නක් තියෙනවා ඒක කොහොම හරි හදාගන්න වෙනවා ඉතින් ඒක ඒක කරන්නම කියනවා නෙවෙයි ඒක පහසු වෙනවා එතකොට. දැන් ඒක පහසු වෙනවා. දැන් අර දියවැඩියා ඔබ තියෙනකොට අතක් කපන්න කිව්වොත් එහෙම හා කියලා කියනවා කියලා කියන ඉස්සර බය වුණත් පස්සේ ඒ වගේ දැන් මේකේ අගේ තේරුනොත් දිගට වාඩි වෙන්න පුළුවන් නම් ශරීරයත් උදව් කරයි කියලා හිතෙනවා. ඒතකොට ශරීරය උදව් කරහන්ට නම් ශරීරය මට ඕන හැටියට හදා ගන්න. මේක දාලා යන දාලා යනවා කියලා අපි දන්නවානේ. කවදා හරි වේදනාවක් එනවා දැන් භාවනාවට වාඩිනකොට කකුල හිරවටන දිගහැරලා හරි ඔක නතර කරගන්න පුළුවන්. දැන් කොයි වෙලාවක හරි අන්තිම වෙලාවට දිගර ගන්නත් බෑ පකුඩු කර ගන්නත් බෑ ආයුබෝවන් කියන්ට ඔන්න මෙන්න ඒක පණුවන්ට බාර දෙන්න වෙනවා නැත්තම් ගින්දරට ඒ ඒකෙහිඳ අර ශරීරයේ ටිකක් මේ මටමයි මා කියාගන්නේ දැන් සමහර දැන් ඔන්න විශාල විභාගයේ වම තිනකොට සමහර විට වාඩි වෙන්න බෑ වගේ මොකක් හරි අර අර දැන් අර හැම්ස්ට්‍රින් වගේ ඒවා රිදෙන්න පටන් ගන්න හුඟක් වෙලා වාඩි වෙලා ඉන්නකොට එතකොට ඉතින් ඒවට එක එක තියෙනවා අපි ස්ට්‍රෙසින් ක්‍රම අපි ඒක ඔය දැන් කිව්වහම ඒක Hindu කියලා හිතනවා. නමුත් ඔය ඒ කට්ටියකට කියන්නේ සංසැලියුටේෂන් කියලා සූර්ය නමස්කාර 12ක් තියෙනවා. මම සාමාන්‍යයෙන් මේක මේක පටිගත කරලා දාන්න එපා. අද ධර්ම සාකච්ඡා හොඳද? ඒක පෞද්ගලික දේවල් කියපින්දා. පාන්දර 3 විතරනකොට කොහමද අවදි වෙනවා. අවදි වෙන අවදි වෙලා ඊට පස්සේ වතුර එහෙම ටිකක් බීලා මම පහළ තත්ත්වයට ඇවිල්ලා ඉස්සරෝම කරන්නේ ওই 12 විදිහට ශාරීරියේ බුදු කාමරෙම තියෙන එක බුදු ගේමේ තියෙනවා මේ පළසක් තියෙන ඊට දිග ඊට පස්සේ අර නිදිමතක් කියලා සීතල නැති කාලේ නම් එළියට ගිහිල්ලා තියෙන මේ කොන්ක්‍රීට් එක කි කිරයක් ඇවිදලා සක් ඒ තුලට එනවා පස්සේ නැත්තම් එතකොට අර ශාරීරිය දැන් ලෑස්ති වාඩි වෙලා ඉන්න හැබැයි සමහර දවස්වල ඒක කරන්න බෑ යුතුයකම් වලට කතා කරන්න ඕන ශ්‍රී ලංකාවට කතා කරන්න වෙලාව හරි යම් යම් මොනවා හරි එකක් කියනවා නමුත් මේ අර ශාරීරිය දිගහැර ගන්න හොඳට ඒක හදාගත්තාම දැන් පාරණ පාරණ වෙන හින්දා ටිකක් අමාරුකම් තේරෙනවා මේ එකපාරට බිම වාඩි වෙන්නේ නැත්නම් ටිකක් උසකින් කුස් වෙන එකක් තියලා ඒක ඉඳ ගන්න පුරුදු වෙනවා එතකොට අර අර හැන්ස්ට්‍රින් කියන ඒවා ඒව දිගෑරෙන්න වගේ තමයි එන්නේ ඊට පස්සේ ඔය කුළු වැටේ ඊට පස්සේ අර තියෙන මේ මේ රිබ්ස් කියලා කියන්නේ ඉලෑට ඒවට සම්බන්ධ වෙන ওই මේ කෝඩ්ස් කියලා තියෙන ඕවා තමයි රිදෙන්න පටන් ගන්න ගොක් වෙලා. ඒ රිදෙන්න හේතුව තමයි ඒක අර ශරීරේ බර උස්සගෙන මේ කියන මේ සැකිල්ලන්නේ තියෙන සැකිල්ලේ එහෙන් මෙහෙන් මේ මොනවද දත්තේ ගාලා ලැබුවාගේ අර කශේරුකා අතරින් එහාට මෙහාට දාලා ඒවා අලවලා තියෙනවා. ඒවා ටිකක් Tamanට උනේ දිගර ගත්තාම ඒක ලෑස්ටි ඊට පස්සේ. අර යෝජනාව කියන්නේ ඒක අර ස්වයං යෝජනාව කියලා ඔය අතර අර වයසක භික්ෂුන් වහන්සේ තමයි කතා කරේ. ඒ ඒ Taman කැමැත්ත පළ කරන අතර මස්සස් එක Tamanට අරුම්කම් දෙනවා කියලා. එයා දැනගන්නවා මේ මේ වාඩි වුණාම මෙයා දැන් ඒකට ලෑස්ති කියලා. දැන් හොඳම දෙයක් තමයි මගේ වන්දනීය ගුරුතුමියක් කියනවා නික්ලේශියත් නික්ලේශී කියවන මම විතරහ ගිනේ මම මේ කියන්නේ තේරෙන්න නැත් වචන පමණයි ගෞරවත්වය සඳහා මේ ඇඩ්ජෙක්ටිව් වැඩි බාර ගන්න එපා ඒ ලස්සන කතාවක් කියනවා අපි දවසක් යාට ඉදිරිපත් කරනකොට අපි දවස් 10ක විතර වෙන භාවනා. ඉතින් දවස් 4ක් විතර යනකොට ඔක්කොම කතා තහන තහනම් වෙනවා. කවුරුත් කතා කරන්න ඊට පස්සේ. ඒක දවස් ප්‍රශ්නයක් අහනකොට කිව්ව එතුමි දැන් ওই ඩයිව් කරන ඉන්නවානේ. ඒ ඇත්තෝ එක්තරා දැන් ඒ මැෂින් එක නැති වුණත් ගිහිල්ලා ඇගේ බර තේරෙලා ඉවරලා ගියාන් පස්සේ ඒක ඇක්සෙප්ට් කරන තැනක් ආවම ගානක් නැල්ලු තමන්ගේ ජීවිතේ බවට පත් වෙනෝලේ ඊට පස්සේ. අර ජලස්කන්ධේ බර අඩු වෙලා යනවා. ඒ වගේ මේ ශාරීරික ශ්‍රෝම දෙනවා. රිදිලි මොකද ඒ රිදිලි දෙන්නේ ශාරීරික විතර නෙවෙයි. අපි එකතු කරගත්ත සංස්කාර තියෙනවානේ. අතීත සංස්කාර වෙන්න පුළුවන්. අතීත කියනකොට මීළඟ මේ මේ ශරීරය ලබන්න ඉස්සර ශරීරෙම නෙවෙයි. අපි රාගයේ මිශ්‍රිත, ද්වේෂයේ මිශ්‍රිත, විහෙස් විහිංසා මිශ්‍රිතව මේ මේවා ටෙන්ෂන් එක බාර දීලා තියෙන මස්ල්ස් වලට. එතකොට ඒවා ඒවා රිදෙනවා. ඉස්සරුම් පටන් ගත්තම බුරුල් කරනකොට. ඒකයි වෙන්නේ මෙතන. ඉතින් ඒ නිසා තමයි ස්වයං යෝජනා කියන ශරීරයට දැන් සිද්ධාර්ථ වාදින මේ ඒ ඉතින් වජ්‍රාසනය කියලා කියන්නේ ඒ නිසානේ මේක ඇත්ත මාස් දේ නාර පැහිලා වියලිලා නැති වෙලා ගියත් මම නැගිටින්නේ නැහැ කියලා. ඒ අර ස්වයං යෝජනාව. ඒ ඒ ඒ විදිහට කරනවා කියන එක නෙමෙයි. ඒ දල වශයෙන් ශරීරයට මෙත් සිතක් කරුණාවක් දක්වන. ශරීරයට ස්වයං යෝජනාවක් කරනවා. ඒකයි හොඳම දේ. හැබැයි ඒක එහෙම ඕනෙම නැහැ. එහෙම ඕනෙම නැහැ. එක එක්කෙනා එක එක්තාවට වාඩි වෙන්නේ. ඒ නමුත් ඒක එක්ස්කියුස් එකක් කරගන්න ඕනේ සමහර ඇත්ත අවුරුදු 30 40 50 60 අය වාඩි වෙන්න ඉගෙන ගන්නවා. වාඩි වෙන්න ඉගෙන ගන්නවා මේ ඔය ස්ට්‍රෙචින් මොනවා හරි කරලා ඒක හොඳ දෙයක්. එක එක ක්‍රම තියෙනවා වාඩි වෙන්න ඉගෙන ගන්න ක්‍රම. ඒකත් හොඳයි පුරුදු වෙන එක හැබැයි. එහෙම නැත්තම් කොහොම හරි හැබැයි කොන්ද කෙලින් තියෙන්න ඕන ආස්වාස ප්‍රස්වාස භාවනා කරනවා නම්. ඒක ඒක Taman ළඟට එන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. ආස්වාස ප්‍රස්වාස භාවනාව. මං ආනාපාන සති කියන්නේ නැතුව හිත ළමයි කිව්වේ ආස්වාස ප්‍රස්වාස භාවනාව කියලා. මොකද ඒක තමයි අපි කරන්නේ. ඒක කරනකොටම මේ මේක මුළු ඇඟම ඔය ගෝයින්කජීතුමාගේ ක්‍රමයට කියන ස්වීපින් කියලා ඊට පස්සේ මුළු ඇඟේම තියෙන නලියන තැන්වල වේදනා තැන්වල මුළු ඒකම හොයලා බලන්න වෙනවා. කොහෙද රිදෙන්නේ කොහෙද රිදෙන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට ඒක අර දුක්ඛ තමයි තේරෙන්නේ දුකම තමයි තේරෙන්නේ එතකොට මේ ඔපටිගත කරලා දාන්න බා කල්යාණ මිත්‍ර අතර කියන જાති විතරයි නේද බුදු සරණයි බුදු සරණ සත්‍ය කියන්නේ සත්‍ය තමයි අපිට පැහැදිලි කළ දීප කාරණාවන් වලට සමාන්තරම කාරණාවන් කීපයක් තියෙනවා මේ අපි කියවන පොතේ ඒ තියෙන අතර මේ මේ ලෙඩ කියන දේවල් හිතේ කය දෙකෙන් පහළ වෙනවා. ඉතින් කය ලෙඩ ප්‍රකට වුණා සිතේ ලෙඩ තමයි ප්‍රකට නැත්තේ. මේ හිතේ ලෙඩ නැති කර ගැනීම භාවනාවක යෙදීම අදහස වුණත් මේ කයේ ලෙඩ කියන දේවල් භාවනාව කරගෙන යාමේදී ඇති වෙන්න මතුවෙන්න පුළුවන් කියන එක ඒ කියන්නේ හේතුව විශේෂයෙන්ම නොපුරුදු වැඩපිළිවෙලක යෙදෙන නිසා පුරුදු ක්‍රියාවලින් ටිකක් ඈත් වෙලා ඉන්නකොට මේ ඒ ග්‍රන්ථි ආදී නියම පිළිවෙලට සුපුරුදු පුරුදු විදිහට ක්‍රියා නොකරනකොට ඇතම් වෙලාවට ස්වභාවිකව සිදුවෙන අවහිරීම එහෙම නැත්නම් කායික අපහසුකම් ඇති වෙන්න පුළුවන් බව. ඉතින් ඒ වගේම කියනවා ඉතින් ලෙඩ අඩු කයක් ඇතිවීම භාවනාවකට බොහෝ ප්‍රයෝජනවත් දෙයක්. ඒ නිසා මේ නිරෝගීකම රැක ගැනීම සඳහා කටයුතු කිරීමත් මේ භාවනාවක නිරත වෙලා මේ සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන පුද්ගලයා සැලකිල්ලට ගත යුතු දෙයක් කියන කාරණාව. විශේෂයෙන්ම බඩගින්න නිසයන්දමින් පවතින්නේ නැත්නම් ඒ කියන්නේ බඩගින්න ඒ කියන්නේ බඩගින්න ඉන්නවා නම් හෝ බඩගින්න ඒ ආකාරයට නොයෙක් විදිහට දැතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආමාශය කියන්නේ ලෙඩ උපදින උල්පතක් වෙන කාරණාවන්. ඒ නිසා ඒ ක්‍රමානුකූලව බඩ සුද්ධ වීම ගැන පවා මෙහිදී කියවෙනවා. ඒ ස්වභාවික ආහාර වලින් ඒ කෘත්‍ය කරගන්න හැකිනම් හොඳයි. බැරි නැත්නම් උදේට වතුර විදුරක් දීලා භාවනාවට යොමු වෙන ඒ වගේ දේවල් නියම වෙලාවට වැසිකිලි යාපු දෙන මේ ආකාරයේ දේවල් පවා මේ භාවනා යෝගී විසින් සැලකිල්ලට ගත යුතු දේවල් කියන කාරණාව මේවා ඉතින් වැදගත් කියලා මට හිතෙනවා මොකද අපි මේ කියන්නේ සමහරලාට මම එහෙනම් සමහරලාට මේවා ගැන මොකුත් නෙමෙයි මේ මම භාවනා කරන පුද්ගලෙක් කියලා වාඩි වෙලා ඉතින් භාවනාවකට ගිහිල්ලා කෙලින්ම මේ ආනාපාන සතියට හිත යොමු කරගෙන එහෙම ලොකු වැඩක් කරන්න යොමු වෙනවා. නමුත් අර මේ කියවා වූ සූදානම් ගැන විතරම අවබෝධයක් හෝ සැලකිල්ලක් නොගෙන ඉතින් ඒ එසේ නොවන බවයි මේ මෙතරම් උතුම් භාවනා පිළිබඳව දන්නා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේවා ඉස්මතු කළා කියලා තියෙන්නේ මේවත් මේවා උපකාරක ධර්ම මේවා පූර්ව කෘතින් හැටියට කෙරෙන්න ඕන දේවල් බව තමයි මේවා කියවනකොට තේරෙන්නේ. අපි අර අපේ තියෙන හදිස්සියට ප්‍රතිඵලයක් ඕනකමට භාවනාවක් කියලා ගහලා තියෙන කෙලීමේකට යොමු වෙලා කෙලීම නාම රූප පරිච්ඡේදය තමයි හොයන්න යන්නේ කෙලීම කියලා මම අපි කියන්නේ මම. ඉතින් එහෙම හිතනවා ඒවා අඩුපාඩුකම් නේද කියලා. මේ දේවල් සිදු වෙන්න ඕන කියන කාරණාව. ඉතින් ඒ විදිහට කායික සෝය ගැන එහෙම සැලකිලි දක්වන්න කියන එක තියෙනවා. ඊට පස්සේ තමයි මේ මේ සිතේ ඇති වෙන ලෙඩට හේතු සෙවීම ගැන සඳහන් වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව කතා කරනකොට මේ තමයි කියවෙන්නේ මේ හිතක ලෙඩ ඇතිවෙන්නට කාරණා තියෙනවා මනාප කාරණා 10ක් ගැන කියවෙනවා ඒ පොතේ නම් ඇත්තටම භෝග සම්පත්තිය ශරීර වර්ණය නිරෝගී භාවය සීලය, බඹසර, මිත්‍ර සම්පත්තිය, බෞද්ධික බව, ප්‍රඥාව, කුසල ධර්ම සාසුකති සැප කියලා එහෙම. ඉතින් මේවා ගැන එකින් එක අපි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මේ පොතේ කියලා තියෙන පැහැදිලි කිරීම අනිත් අය දැකලා නැති නිසා. කෙසේ වෙතත් ඒ කාරණාවන් පිළිබඳව අදහස් තියෙනවා නම් දැනගන්න කැමතියි. මම සේන මහත්මයාට යොමු වෙන්නම්. සේන මහත්මයාගෙන් පසු අනිත් කල්යන මිත්‍රන්ට පුළුවන් මේ සාකච්ඡාවට කිතු වෙනවා. තෙරුවන් සරණයි සෑහෙන හොඳ පැහැදිලි කිරීමක් කෙරුණා ඒ ගෞරවනීය මාතර ස්වාමීන් වහන්සේගේ දේවල් වලින් අතවසේ මේවා ඉතාම වටිනවා කියලා මට හිතෙනවා නමුත් මගේ මගේ අත්දැකීම නම් ඒක ටිකක් වෙනස් මන් දන්නේ මොකද හේතුව කියලා මම කම්පයා කළේ මගේ මේ තරුණ කාලේ කියන්නේ අවුරුදු 20 ගණන් වල මම භාවනා කරන්න පටන් ගන්නකොට ওই කිසිම දෙයක් මම කියවලා තිබුණෙත් නෑ මගේ දැනුමත් කිසිම දැනුමක් ඇත්තේ තිබුණෙත් නෑ නමුත් එක දවසක් ඔය භාවනාව ගැන මොකක්ද දේශනාවක් අහලා මට නිකන් හිතුණා කරන්න ඕනේ කියලා ඕනකම තිබුණා මට. ඒක තමයි මට තිබිච්ච ලොකුම දේ ඕනෑකම කරන්න ඕනෑකම. ඉතින් ඒක කරගෙන කරගෙන ගියා. ඒ කරගෙන යද්දි මට ඔය කිසිම ගැටලුවක් ඇතිුන්නේ නැහැ මේක කොහෙද ඉන්න ඕනේ කොතනද කරන්න ඕනේ තැන ස්තනවත් මේ අනිත් ඒවා කොහොම සෙකන්ඩරි වගේ කියන්නේ ගැන අමතක කළා මම එදා පටන් ගත්තේ නිකන් මගේ ඇඳුඩ පටන් ගත්තේ කිසිම ස්ථානයක් මුකුත් නැහැ කිසිම සූදානමක් මුකුත් ඇත්තෙම නැතුව නමුත් ඒක සාර්ථකව මට හිතුණා ඒ දවස්වල මට කෙරුණා කියලා. නමුත් දැන් කරනකොට දැන් ඔය දැනුම තියෙනවා දැන් ඔක්කොම තියෙනවා මේවා අහලා තියෙනවා මම කරන්න උත්සාහ ගන්නවා මේ ඔක්කොම නමුත් මට තවම මන් දන්නේ මට ඒ අර ඉස්සර කරපු මට්ටමට කරගන්න හැකියාවක් නැහැ කියලා මට හිතෙන්නේ මොකද මන් දන්නේ මට හිතෙන්ද නම් මගේ මට තේරලා තියන්නේ ඒක බැරිකම වෙනමුකුත් නෙවෙයි මම මේ භාවනාවටම මගේ ඇලීමක් තියෙනවා කියලා. ඉස්සර මට මුකුත් තිබුණේ නැහැ. මං ටක්කර එකපාරට ඇඳට නැග්ගා පටන් ගත්තා. නමුත් මෙතන දැන් මං කොහොම කරනකොට භාවනාව ගැන ඕනකමටත් වඩා භාවනාව ගැන ඇලීම තියෙන නිසා ඇලීම නැතිට නැති කරන්න ඕන කියලා මම දැන් දරුවත් මාතෘකාවේ පොතේ කියලා තියෙනවා කියලා කිව්වා. ඒ ඇලීම නැත්නම් ඔය ඇටැච්මන්ට් එක නැති කරගන්න එක තමයි මට හිතෙන්නේ ප්‍රධානම දේ කියලා. ඒක නැති කරගෙන ඕනකම කියන එක වැඩිපුර නැති කරගෙන මේක මට කරන්න ඕනේ මේ කරන්න ඕනේ මේ භාවනාවේ ප්‍රතිඵල ලබන්නවත් වෙන මොකකටවත් නෙමෙයි මේක මට මේක මේ පරීක්ෂණයක් කරනකොට අපි දන්නේ පරීක්ෂණය මොකක්ද ප්‍රතිඵලය එන්නේ කියලා. ප්‍රතිඵලය මොකක් වුණත් කමන්නේ ඒක බලන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න කරනවා නම් මට හිතනවා එතන සාර්ථක ප්‍රතිඵලයක් තියෙයි කියලා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි කියන වාග්ය හොඳයි. ඒ ඔබතුමාගේ අත්දැකීම් මට ඒ ප්‍රකාශ කරලා ඉතින් බොහොම හොඳයි. සමහර වෙලාවට මට මට ඔබතුමා කියනකොට නිකන් හිතුණා මේ වගේ සමහරලාට අපි හිතමු අපි නිකන් මට අපි සමහරවිට මොකද උදාහරණ එනවා ඉතින් ගණන් ගන්න එපා වැරදි නම් අපි හිතමු මේ ධනගා හිටපු කෙනෙක් කියලා ධනගා හිටපු ළමෙක් කියලා ධනගා හිටපු පොඩි දරුවෙක් මේ ඉස්ලාම නැකිටනවා කියලා අඩි දෙක තුනක් යනවා ටිකට් එකක් එදිනවා ඉතින් ඒක හරි ලොකු achievement එකක් නේද ලොකු achievement එකක් සතුටක් ලැබෙනවා තමන් ඉතින් වැඩේ කරගත්ත වැඩ කරගත්තා වගේ හැඟීමක් හැබැයි ඉතින් ඊට පස්සේ එයා ලොකු වෙලා මේ ලොකු තරඟ වලට රේස් වලට එහෙම දුවන්න යනකොට ඉතින් එයාට පේනවා කොච්චර හයියෙන් දුවන්න පුළුවන් මිනිස්සු ඉන්නවද ඒවම පේනවා එතකොට තමයි ඉතින් අර පෙර අර ධනගාය ඉඳලා නැගිටිනකොට ලැබිච්ච සතුට දැන් ලැබෙන්නේ නැහැ ඒතකොට දැන් හිතනවා එදා මම සතුට ලැබුණු තරමවත් අද ලැබෙන්නේ නැහැ නේද කියලා මට ඉතින් එහෙම ඒ වගේ උදාහරණයක් මම මම දන්නේ මම කියන්නේ තේරුණාද කියලා. මම කියන්න දන්නේ ඉතින් අපිට එදා අපි වැඩිපුර දේවල් දන්නේ නැති කාලයක ඔබතුමා කියන විදිහට නොදන්නා කාලයක භාවනාවකට වාඩි වෙලා කිසියම් ආකාරයේ සුළු ලැබීමක් තියෙන්නේ නැති අර කාම කාම ලෝකෙින් එළියට ඇවිල්ලා සුට්ටක් මේ භාවනා කරනකොට ඒ සුට්ටු ලැබීම ලොකු ලැබීමක් කියලා අද අපිට දැනෙනවා සතුටක් දැනෙනවා. නමුත් අද මේ සියලු දේවල් දැනගෙන විශේෂයෙන්ම භාවනාවන්ට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍ර ගොඩක් සමග සාකච්ඡා කරනකොට ඒ අයගේ දේවල් විදු ස්වාමීන් වහන්සේලාගේ දේවල් අපි දන්නකොට අපිට යන්න තියෙන දුර ගොඩයි අපි ලබපු දෙයට වඩා කියන හැඟීම තියෙන නිසා දැන් අපි අර කිසියම් අසන්තුෂ්ට බවක් හිත තුළ තියෙනවාද කියන එක මට හිතුණා. ඒකෙන් ඒ වගේ අදහස මට හිතුණා ඔබතුමා කියනකොට මම වැරදි ඇති. කෙසේ වෙතත් ඒ පිළිබඳව ඊගා සාකච්ඡාවට එවලදී සත්‍යතුමාම අදහස් දක්වයි. ඊළඟට මට මේකේ මේකේ ගෙනියන්න ඕනකම තියෙන දැන් අපි කායික ලෙඩ ගැන කතා කරාට පස්සේ මේ හිතේ තොරතුරු හිතේ තියෙන தත්ත්ව ගැන හොයනකොට තමයි අපිට මතුවෙන්නේ මේ මේ මේ පොතේ නම් කියවෙනවා සිතේ තියෙන බලවත්ම ලෙඩේ තමයි මෝඩකම කියන්නේ. ඒ ඉතින් මෝඩකමට හේතු පහක් ගැන කියනවා පංච නීවරණගේ වැඩිම කියලා. ඒතර පංච නීවරණගේ වැඩිමට තමයි ওই කායික වාචික මානසික දුෂ්චර්ත හේතු වෙන්නේ කියන කාරණාව. ඉතින් දුෂ්චර්ත වැඩිවීමට නම් ඉතින් හේතු වෙන්නේ ඉන්ද්‍රිය සංවරය නැතිකම, ඇහැ කන නාසය දිව කය යන දොරටු වලින් පාප කෙලෙසිදී අදහස ඇතුළේ මුටි දැරලා උමලාගෙන ඉදීම සිහිය නියම ලෙස දන්නේ නැතිකම හා මන අනුවන නොපිටවා ගැනීම ඒ විද්‍යාසන් වලට හේතු වෙනවා කියන අධිකාරණාවක්. එහෙම කියලා එතකොට මේ පංච නිවර්ණයන්ට හේතු හැටියට කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ දුද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නිවර්ණයන්ට හේතු හැටියට කියන පහ තියෙනවා මම කියන්නම් මොකද මේ ඒකේ මේ තියෙන එකට විසඳුමුත් ඒ නිසා ඒක අපිට කොහොමද කියද කියලා ඉන් පසු ඒකෙන් සාකච්ඡා කරමු. කාමච්ඡන්දය කියලා කියලා තියෙන කාමක ආසාව අස කන්නාසේ දිව කය යන ඒවා විජුකමෙන් සතුටු කරමින් ආසාව පුරවා ගැනීම උත්සාහ ගැනීම ඒ ඒ මේ කැලදර තමයි ඊටාත්ම දුබල ඊටාත්ම දුබල හැඟීමක් හැටියට සලකන්න කියලා තියෙනවා. මම ඒක දුබල දුබල කියලා හයියෙන් කියනවා මොකද මට තියෙන නිසා ඒ නිසා මහා දුබල හැඟීමක් මට තියෙනවා මේ මේ හමුවන රූපාදී හොඳ ප්‍රණීත හැඟීමෙන් ගන්න අයට ඒක ඒක ඒ මොහොතේ ඒක මොහොතින් මොහොත වැඩෙනවා. යමක් ගත්තාද ඒක මොහොතින් මොහොතේ ඒ ගන්න හැඟීම වැඩෙනවා කියලා කියනවා. එමනම් හිත කෙලසමින් පුද්ගලයාද නොයෙකුත් විපත්තියට යොමු කරනවා මේ කාමච්ඡන්දය කියලා මේ මට තියෙන දේ මට මගේ හිතවල තව තියෙනවා ඒක. මේකට යට වෙලා තමා පිළිබඳව එහෙම නැත්නම් අනිත් අය පිළිබඳව වත් හොඳ නරක තේරුම් ගන්න බැරි තත්යකට පත් වෙනවා. ඒක තියෙනවා මේ කාමච්ඡන්දය. මත ඇති බාධාව. එතකොට මෙතෙන්ද කියනවා එහෙමනම් මේ අසුබ වශයෙන් පිළිකුල් වශයෙන් ධාතු වශයෙන් දේවල් සලකන්න පටන් ගන්න ඒ ආකාරයේ භාවනාවන් වල නිරත වෙන්න එතකොට මේ කාමච්ඡන්දය කියන බාධාවෙන් ක්‍රමක්‍රමෙන් අයින් වෙන්න පුළුවන් කියලා. ප්‍රශ්න සහ උත්තර දෙකම තිබුණා කරගන්න පුළුවන්. එහෙමයි ඒක තියෙන්නේ. ඊගාවට තියෙනවා මේ ව්‍යාපාදයේ කියන බාධාව. ඒක තමයි මේ හිතේ ඇති වෙන තරහ. පුද්ගලයන් පිළිබඳව විරුද්ධකම් කළ අය පිළිබඳව අනත් විදිහට හිතන එක. ඒ හිතන්න හිතන්න ඒ ව්‍යාපාදයෙන් සත්‍ය හිතේ දියුර වෙනවා කියන කාරණාව. ඉතින් අපි ඒක නිවා ගන්න කියලා බොහෝ විට කරන තරමක් කරන්නේ තවත් ඒක වැඩින ආකාරයේ දේවල්. ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ අපි ඒ දුක කින්දේ තව තවත් වැඩි වෙන එකයි. ඒකට ඉතින් ප්‍රතිකර්ම හැටියට කියලා දෙන්නේ මෛත්‍රිය දිනු කිරීම කියන එක අපි කවුරුත් ඒක දන්න දෙයක්. මෛත්‍රිය දිනු කිරීම. ඒ වගේම මෙතෙන්ද කියනවා කර්මය සාධාරණ වශයෙන් සැලකීම. පුද්ගලයා ධාතු වශයෙන් කොටස් කොට බැලීමත් නිසා මේ ව්‍යාපාද කියන ලක්ෂණය අඩු කරගන්න පුළුවන් කියලා. මෛත්‍රී දිනු කිරීම කියන අපි අහලා තියෙනවා දන්නවා කර්මය සාධාරණ වශයෙන් ගන්න කියලා කියනවා. කර්මය කර්මයේ පිළිබඳ දැනගන්න. පුද්ගලයා ධාතු වශයෙන් කොටස් කොට සැලකීමත් නිසා මේ අදේ කියලා. ඉතින් ඒ කාරණාවන් හොඳයි මම හිතන්නේ අපි අභිධර්ම දැනුවත් විපාක සිත් වගේ දේවල් ඒවත් උපකාර වෙයි කියලා හිතනවා. ඊගාට තියෙනවා තීන මිද්ද. නිවාරණ දෙකක් වෙනවා. හිතේ හිත සමග පවත්නා චෛත්‍යයන්ගේ ලෙඩ ගති කුසිතකමත නිසා ලෙඩ නිසාද මේක වැඩිනවා කියලා කියනවා. ඒකට මේ මේ ප්‍රතිකර්ම හැටියට කියන්නේ ආලෝකය සිහි කිරීම ධර්ම සංඥාව ධර්ම ඡන්දය දිනු කිරීම බය හැඟීම් පහළ කර ගැනීම බය පිළිබඳව හැඟීම් පහළ කර ගැනීම මරණ සතිය වගේ දේවල් වෙන්න කියන්නේ ප්‍රීතිය සිත තුළ දිනු කර ගැනීම යන මේවා නිසා මේ තීන මිද්ද නිවර්ණය ඇති කර ගන්න පුළුවන් කියන කාරණාව තීන මිද්ද කියන්නේ අරතරක් කියලා හරියට පෑන් දියුනේ නැහැ මේක තියෙනවා මේ තීන මිද්ද කියන්නේ නිවාරණ දෙක නීවරණ දෙකක් කියන දෙක හිතේ හිතේ හිත සමග පවතින ආයි චෛත්‍යයන්ගෙත් ලෙඩ ගැතියට තමයි එමු කියන්නේ තීන එකක් මිද්ද එකක් ඒ කුසිතකම නිසාද ලෙඩ නිසාද මේක සිද්ධ වෙනවා කියන කාරණාව ඊළඟට කියනවා මේ තීන මිද්ද தත්ත්වයේ මගහැරෙන්න නම් ආලෝකයේ සිහි කිරීම ධර්ම සංඥාව වැඩිම ධම්ම ඡන්දය දිනු කිරීම වැනි දේවල් ඒ වගේම බය හැඟීම් පහළ කර ගැනීම. ඒ බය හැඟීම් පහළ කර ගැනීම කියලා මෙතනදී අදහස් කළේ මේ මරණ සතිය වැඩි වෙන්න ඕනි කියලා මම කියන්නේ. මරණ සතිය වචනේ මමයි දැන්නේ. මරණ සතිය වැඩි වීම කියලා මම හිතුවා. ඊගාවට මේ ප්‍රීතිය සිත තුළ දිනු කර ගැනීම යන මේවා නිසා මේ තීන මිද්ද නීවරණ නැති වෙනවා කියලා. ඒවා හොඳයි වෙන මරණ සාකච්ඡා කළා වුණා. ප්‍රීතිය සිත දිනු කර ගන්න තුළ ප්‍රීතිය සිත තුළ දිනු කර ගැනීම නිසා තියෙන විදි නැති වෙනවා දැන් දවල් අපි සාකච්ඡා කරමු. හොඳයි. පස්ව තියෙනවා මේ උද්දච්ච කුක්කුච්ච. උද්දච්චය කියන්නේ නම් නොසන්සුන්කමය. ඒ ඒ කියන්නේ සිතේ කලබල කලබලකාරී ගතිය. කුක්කුච්චය කියන්නේ කළපව් ගණන් නොකළ පින් ගණන් සිතීමෙන් හිතේ ඇත ගන්න පසුතැවිල්ල. ඒව ගැන නැවත නැවතත් සිතන විට ක්‍රමයෙන් නොසන්සුන්කම් සිත තුළ වැඩෙනවා කියන කාරණා. ඒකට නම් පැහැදිලි කෙටි දෙයක් තියෙන්නේ හිත සංසුන් කරගැනීමෙන් මේක අඩු වෙනවා කියලා. සිත හිත සංසුන් කර ගැනීමට භාවනාවක් උපකාරී වෙයි. විචිකිච්ඡා කියන්නේ සැකය මේක වැඩි කල්පනා නිසා වැඩි වෙනවා. මිත්‍යා අදහස් ඒ වගේම ඒ වගේ අදහස් ඇති පුද්ගලයන් අසුර කරනකොට අසුර කරනකොට නොඑක් සැක අලුත් වෙමින් හිත තුළ පහළ වෙනවා. අන්තිමේදී ඒ පුද්ගලයාට පිනක් පවක් පරිලවක් හොඳ වැඩක් ගැන කිසිම විශ්වාසයක් නැතුව අනුන්ටත් Tamanටත් මහත් අනර්ථ දැකක් සිදු කර ගන්නවා. නුවණින් සිහි කිරීමත් සිහිය ඇති බෞද්ධ පුද්ගලයන් ඇසුරු කිරීමත් සැක විචාරීමත් ධර්මයේ පිළිමත් දැනීම දිනු කිරීමත් ඇති කරගත්තම මේක අඩු වෙනවා කියලා තියෙනවා. අපිට මේ කාරණාවන් පිළිබඳව සාකච්ඡා ගන්න පුළුවන්. ඒ උන්වහන්සේගේ රචිත පොතේ ඉතින් ලොකු වචන බොහොම සරල වශයෙන් පැහැදිලි කරලා තිබුණේ අපිට මේ සරල වශයෙන්ම වචන වලින් තොරවම හිත තුලින් මේක තේරුම් ගන්න ඕන නිසා වෙන්න ඕනේ. ඒ නිසා අපි ඒ ඔස්සේ බලමු අපිට මේ බාධා වෙන්නා වූ මේ පහ පිළිබඳව අපිට කතා කරලා යමක් තවදුරටත් තේරුම් කරගන්න පුළුවන් කියලා. හොඳයි. කල්ලාන් විසින් කියමු වෙනවා. කමල් මහත්මයාට යොමු වෙනවා. ඔබතුමා මේ කොටස අහන්න කියනවා. මුලින්ම ටික පරක් වුණාට සම්බන්ධ වෙන්න ඔබතුමා මේ කොටස සම්බන්ධ වෙමින් හිටියා. ඒ මම දැන් අවසානයේ කියපු පංච නිවන සම්බන්ධ කොටසෙන් කමල් මහත්මයාට පුළුවන් එකෙන් තෙරුවන් සරණයි. සලොත් මහත්තයා. භාවනා ගැන මගේ මගේ දැනුම බොහොම අඩුයි. වැඩි කියන දෙයක් නෑ නේද? ඒ නිසා කමන්නේ කවල් මම. කමන්නේ බොහොම පෙක්. හොඳයි. හොඳයි. මම එහෙමනම් සමාවෙන්න මම එම ඔව් ඒ ඒ කාරණාව පිළිබඳව මම අපේ ජයන්ත මහත්මයාට යොමු වෙනවා. එතුමාට කලින් සැරේ මම සරණයි. ජයන්ත මහත්තයට යොමු වෙලා ඊට පස්සේ සත්‍යතුමාට යොමු වෙනවා ඔතේවන් සමයි හැමෝටම ඔව් අපි දැන් අවසාන වශයෙන් කතා කරේ නීවරණ ඇති වෙන තත්ත්වය ගැන ඇත්තම සාමාන්‍ය ජීවිතයේදී නීවරණ තියෙන බවක්වත් අපිට තේරෙන්නේ නැහැ මොකද ඒ අරමුණ ඔස්සේ හඹාගෙන යනවා කියන يعني භාවනාවෙන් සිට යම්කිසි ප්‍රමාණයකින් හරි වැඩුණ නැත්නම් ඒ නීවරණ තේරෙන්නේ නැහැ. නමුත් අපි චිත්තාන් පස්නා වගේ දේවල් වඩනකොට අපිට හුඟක් වෙලාවට නීවරණ ධර්ම අවබෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ එන වෙලාවට දැනෙන ගතියක් ඇති වෙනවා මේ ධර්මය අහලා. ඒ වගේම තමන්ගේ සිත ගැන හොදිසියෙන් ඉන්නවා නම් කෙනෙක් ඒ කොහොමද විශේෂයෙන්ම මේ අකුසල පැත්තට යන්නේ ඒක තමයි නීවරණ කියලා කියන්නේ. ඒව ඇති වෙනකොට දැනෙනවා. නමුත් දැන් විශේෂයෙන්ම දැන් අපිට නීවරණ හොඳටම දැනෙන තැනක් තමයි අපි දැන් මුලින් කතා වුණා වගේ පරයන්ක භාවනාවකට හෝ වෙනත් භාවනාවක යෙදෙන අවස්ථාවලදී අපේ හිත එක එක අරමුණු කරා දිවනවා එහෙමත් නැත්නම් හිතේ හැකිලීම අර තීන මිද්ද කියන පැත්ත වගේ ගත්තොත් හිත හැකිලෙනවා. එහෙම වුණකොට ඒක දැනගන්න එක තමයි මූලිකවම කරන්න ඕනේ. අපි නීවරණ හඳුනා ගැනීම තමයි මූලික වශයෙන්ම කරන්න ඕනේ. හැබැයි හඳුනා ගන්න එකත් පහසු වෙනවා නිතර නිතර හිත ගැන හොදිසියෙන් ඉන්නකොට. එහෙම නැත්නම් අපිට ඒ නීවරණ එනකොට නීවරණ පස්සේ එළිලා දුවන ගතියක් තියෙනවා. ඉතින් දැන් මම කිය පෞද්ගලිකවම ගත්තොත් මට තියෙන ලොකුම බාධකේ තමයි කාමචන්දේ කියන එක. ඒත් මුගක් වෙලාවට භාවනාවට වාඩිනස් මට මුගක් වෙලාවට දැන දෙයක් තමයි නොයිකුත් අදහස්. ඒ කියන්නේ දරුවන් ගැන හරි නැත්නම් සල්වි දේවල් හරි නැත්නම් කලින් දවසේ කරපු දේවල් හරි වගේ මුගක් වෙලාවට එනවා. ඒ කියන්නේ අරමුණේ දැන් භාවනා අරමුණේ තියෙන ධර්ම රසය එහෙමත් නැත්නම් ඒකට යොමු වීමක් නැතුව ඒකෙන් හිත පොලාපනින ගතියක් තියෙනවා වෙන වෙන සිතුවිලි ඇවිල්ලා. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම ඒක දැනෙන එක තමයි මම හුඟක් වෙලාවට අගේ කරන්නේ. ඒක ඒක දැනෙනවා. ඇත්තටම දැනෙනවා මේක පොඩ්ඩක් බලනකොට මම මේ මේ ආස්වාස් ප්‍රස්වාස් බලන්නයි වාඩි උනේ. නමුත් දැන් මම වෙන වෙන ඒවා නේද බලන්නේ කියලා. සමහරවිට හිතෙනවා මේ විස්්‍රාම අරගෙන භාවනා කරන හැටි පවා මනසට පේන අවස්ථාවක් තියෙනවා. හිතන එතන උනත් වෙන්නේ ඇත්තටම ඒ කියන්නේ භාවනා අරමුණේ හිත වෙනසකට පැනලා වෙන වෙන දේවල් ගැන හිතන දේ ඒක සිද්ධ වෙනවා. ඉතින් සමහරට හිතනවා දැන් උගක් වෙලාවට දැන් මේ විශේෂයෙන් ওই භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා භාවනා කරනකොට නොයෙකුත් දේවල් වෙනවා සමහරව ඇත්තටම කුසල චේතනා. නමුත් කුසල චේතනා කියන්නේ හුඟක් වෙලාවට දැන් උදේ වරුවේ භාවනා කරනකොට මතක් වෙනවා දවල් වරුවේ දානේ ලෑස්ති කරන්න ඕනේ. දානෙට මෙහෙම ලෑස්ති කරන්න මේ විදිහට මේ පිළිවෙලට මේ විදිහට මේ අයත් සමග එක් කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් එනවා මේ භාවනාව අතරතුර. ඇත්තම මේ දානයක් දෙනවා කියන වගේ දේවල් කුසල තමයි. නමුත් අපි අර අධි කුසලයේ කියන භාවනාවෙන් ඉවත් වෙලා සාමාන්‍ය දේවල් ඔස්සේ හිත හිතා ප්‍රපංච හදා හදා ඉන්නවා. ඒක කුසල ප්‍රපංචයක් වෙන්න පුළුවන්. නමුත් කුසල ප්‍රපංච කියලා තියෙනවද දන්නේ නැහැ. නමුත් ඒ කුසල දෙයක් ගැන වෙන්නේ නැති මං හිතන්නේ. නමුත් එතනදී අර භාවනාවෙන් පිටතට යනවා. ඉතින් ඒ ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න ඇති වෙනකොට නැවත වරක් ඒ ගැන මෙනෙහි වෙනවා. මෙනෙහි වෙලා ආපහු අර මූල කර්මස්ථානෙට එහෙමත් නැත්නම් ආස්වාද ප්‍රස්වාසයට හෝ වෙනස් කරන භාවනාවකට නැවත වරක් යොමු වීම ඒ වෙලාවේදී කරනවා. ඉතින් මේ විදිහට ඉතින් හිත තමා කියන්නේ මේ අකීකරු හිත කොහොම හරි Tamanට හුරු කරගන්න. يعني Tamanගේ eh, Tamanට අවශ්‍ය eh, අරමුණ කෙරෙහි යොමු කිරීමට නිතර නිතර පුරුදු කිරීමම තමයි කරන්න ඕනේ කියලා හිතනවා. එහෙම නැතිනම් අපිට භාවනාවක් කරගන්න බැරි වෙනවා කියලා. ඉතින් eh, සීන මිද්දේ ගැන කතා කරනවා නම් අපිට මේ මතක් වෙන්නේ අර වෙලාවත් ඒ වගේම දිල්රුක් මහත්මයා කිව්වා වගේ අර උදේ පාන්දර නැගිටලා එකපාරම භාවනාවට වාඩි වෙන්න එපා කියලා කියන මොකද අපි හිත නින්දට නින්ද පැත්තට බරව තියෙන වෙලාවක ගිහිල්ලා විවේකීව විශේෂයෙන් පිට හේතු කරගෙන එහෙම වාඩි වුණොත් එහෙම ඒ නින්දට කරන තව ටිකක් අනුග්‍රහයක් හැටියට තවත් නින්දයයි වගේ. ඒක නිසා සක්මනකින් ආරම්භ කරන්න කියනවා විනාඩි 5-10ක් හරි සක්මනකට යෙදිලා පරයන්කට යන්න කියලා. ඒ වගේ ඉතින් පොඩි පොඩි උපක්‍රම නැත්නම් ප්‍රයෝග කරන්න වෙනවා කියන එකත් හිතනවා. දවස් මහන්සිය සර්වන් සර්ණයි. හොඳයි. සර්වන් සර්ණයි යන්තවත්. දැන් දිලුක් මාත්‍යා ඔබතුමාට ප්‍රශ්නයක් තියෙන බව කීවා ඔය ප්‍රශ්නේ ඉවත් කරන්න අපි සත්‍යතුමාට ඉන්න අනුතර කෙලින්ම යමු සත්‍යතුමානේ දිලුක් මාත්‍යාගේ ප්‍රශ්නේ පස්සේ ඔබතුමාට ආ බොහොම පිං දල්වත් මහත්මයා මේ අවස්ථාව ලබා දුන්නට ප්‍රශ්නිකුත් තියෙනවා මම කොසිරු දෙයක් ඊට කලින් සඳහන් කරන්න අපි මේ නීවරණ ගැන කතා කරපු නිසා පෞද්ගලිකව මට හිතේ නසත්සුම්කම් ගොඩාක් බාධා වෙනවා භාවනාවේදී මම ඒක දැකපු ඒක සඳහා කරපු යම් ආකාරයක දෙයක් තමයි මම අපේ මේ මම දන්නේ අපි මේ අපේ අධ්‍යාපන ක්‍රම අපිව මේක හැදු වැඩු විදිහට දන්නේ එකපාර 10ක් 15ක් වැඩ කරන්න පුළුවන් නම් එම එයා තමයි දක්ෂ කෙනෙක් කියන විදිහට තමයි අපිව හදලා තියෙන්නේ. ඉතින් මම හිත මට නම් ඒකටම තමයි මේ මේ සතිය මේ හිතේ නොසන්සුන් වලට ප්‍රධාන හේතු වුනේ. උදාහරණයක් වශයෙන් මේ ධර්මයට ගියත් දැන් කාර් එකේ ලෝන ගමන් පණහනවා. එක්සර්සයිස් කරන ගමන් බණ අහනවා. වගේ එක වැඩ දෙක තුන කරගෙන යන කතියක් තිබුණා. පස්සේ මං ඔක්කොම නැවැත්තුවා. දැන් උනත් දැන් අද උනත් මට මේ විනාඩි 10කට වෙන දෙයක් තිබුණාලයි මම හිතුවේ ඒකයි සාකච්ඡාව අයින් වුණා. ඒ වැඩේ කරලා ආවිල්ලා ආයෙ සාකච්ඡාවට කමන්නේ බාධා වුණත් කියලා. ඉතින් මං හිත ඒකින් විශාල පිටුහලක් වුණා මේ හිත සංසුන් කරගන්න වැඩ දෙකක් එකපාර නොකර කරන එක කමන්නේ වැඩ පරක් වුණත් නමුත් ධර්මයේ ඊට වැඩිය වැදගත් මට. ප්‍රශ්නේ අනිත් එක තමයි විචිකිච්ඡාව. මම නම් හිතන්නේ මේ මේ විශේෂයෙන්ම මුල දවස්වල ගොඩක් කාමච්ඡන්ද ව්‍යාපාදවත් දැන් මේ තීන මිද මේව ඔක්කොම මගේ කන්ට්‍රෝල් එකේ තියෙනවා. මම දැන් මම දන්නවා කාමච්ඡන්දය කියන එක පිටින් එන එකක් නෙවෙයි මගේ හිතම ආරාධනා කරලා ඒවැම යනවා. ඒ වගේම තමයි අනිත් ඒවත්. මේ විචිකිච්ඡාව කියන එක තමයි විශාල වශයෙන් දැනට තියෙන්නේ. හේතුව තමයි දැන් අපි මේ යම් යම් භාවනාවක් පොඩ පොඩ කරාට පස්සේ අපිට යම් යම් දේවල් අත්දැකීම් වෙනකොට <coughs> සමා වෙන්න <coughs> මේවා මොනවද කියලා හොයන්න අවශ්‍යතාවය තියෙනවා. මම දන්නේ ඒක වැරද්ද කියලා ඒකත් මේ ප්‍රශ්නේ මට අහන්න ඕන ප්‍රශ්නයක් මේ දැන් යම් අත්දැකීම් භාවනා අත්දැකීම් මේවා මොනවද මේ මං කොහෙද ඉන්නේ මොනවද මේක කොහොමද මේක ධර්මයට ගලපගන්නේ කියලා මේ මේ ආදි වශයෙන් විශාල අවශ්‍යතාවය ඒ කියන්නේ හිතනවා මේවා ගලපගන්න. ඉතින් මේවා ගලපගන්න යාමේදී අපිට දැන් අද ධර්මයේ ගොඩක් සුලභ නිසාම විවිධාකාරයේ විඩාකාර විදිහේ අදහස් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් මේක මම වැරදි දෙයක් කියනවා නෙමෙයි මේ අකමැත්තක්වත් නෙමෙයි එහෙම මොකක්වත් නෙමෙයි මේ එහෙම නැත්නම් ආගියු කරනවත් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් ගිය සමාජයේ අන්තිමේදී මම ප්‍රශ්නයක් අහුවාර සත්‍යජිතුමා සඳහන් කරපු අර දුකට කලින් දුක නැති කිරීම නිර්වාණය නෙමෙයි. දැන් ඕක මට හිතට වැඩ කරා මුළු සුමානෙම තාම මට ඒක හරියට ඉතින් ඒවත් ඒවා එකතු වෙලා එන්නේ. ඔයිට අමතරව දැන් ඔය ඒ ස්වාමීන් වහන්සේන් ප්‍රකාශ කරලා තියෙනවා උන්වහන්සේ අදිත් බුදුවරු මුණ ගැසුණා කියලා. ඉතින් මේ වගේ අදහස් උන්වහන්සේගේ චරිතාපදානයේ එහෙම සඳහන් වෙනවා උන්වහන්සේට කලින් බුදුවරු දැන් මේවා කොහොමද වුනේ? දැන් මේ වගේ විරහම දැන් අපි යම්ති දැන් ඔක භාවනාව නොකරන කෙනෙකුට ඔක කිසිම අදාළත්වයක් නැහැ. භාවනාවක් යන්තාක් දුරකින් කරගෙන යනකොට හිතනවා දැන් මේ අපිට නිර්වාණය ගැන යම් යම් යම් යම් අවබෝධයක් එනවනම් මේක සම්පූර්ණයෙන්ම මේ මගේ ආවක කරගෙන තියෙන අවබෝධය වැරදි දෙයක්ද කියලා ඒතකොට එතනින් මම දන්නේ ඒක ශ්‍රද්ධාව නැති වෙනවද කියලා සමන් හිතන්නේ එහෙම නෙවෙයි මට හිතෙනවා මේ නිර්වාණය තවත් මේක බැරි දෙයක්ද කියන කිසියම් ආකාරයක විශාල සංවේගයක් ඇති වෙනවා මට පෞද්ගලිකව. තෙරුවන් සරණයි. දිලු මහත්තයා ඔබතුමා ප්‍රශ්නයක් ඇටියට ඉදිරිපත් කළේ මොකද්ද? ප්‍රශ්නේ නැවතත් කෙටියෙන් කියන්න. ඒ ඒ තුල තමයි ප්‍රශ්නේ තියෙන්නේ ගල්වත්ත මහත්මයා. ඒ වගේ විචිකිච්ඡාව ඇති මට උදාහරණයක් මට මේ ප්‍රශ්නේ තමයි ඔය දෙක දැන් අර එකක් තමයි අර මේ උන්වහන්සේ බුදවරු කලින් මුණ ගැසුණා කියන ඒ ඒක ගැන මම දන්නේ සත්‍යත්වයට කිසියම් අදහසක් තියනවාද කියලා. ඒ නැත්නම් ඒ වගේ විවිධාකාර අපිට දැන් ගුරුවරුන්ගෙන් ලැබෙන ඒ විවිධාකාර අහන්න ලැබෙන ඒ අර්ථ දැක්වීම අපි කොහොමද මේ අපිට දාගන්නේ කියන එක ගැන පිළිබඳව මම හිතනවා වැදගත් ඒක තේරෙයි කියලා අමාරුයි මට අහන්න කෙලිම ප්‍රශ්නයක් විදිහට ඒ විචිකිච්ඡාව ගොඩක් බලපාන විදිහට මම හිතනවා ඔබතුමා කියන දේ යම්තම් හරි වැටුණා කියලා. ඔකට කියන වචනේ ටිකක් හදාගත්තොත් හරි කියලා හිතෙනවා. විචිකිච්ඡා නොකිය අපි ඔකට කියමු ධම්ම ධම්ම නිකාන්තය කියලා. අනත්තම් ධම්ම විචේ කියලා. මට ඕනේ මේක හොයාගන්න. ඒක හොඳ දෙයක්. යෝනිසෝ මනසිකාරය වැඩි කරගන්න. ඒ ඔය විචිකිච්ඡාව කියන එකේ තියෙන අරයා කිව්වා හරිද මෙයා කිව්වා හරිද කියලානේ. ඒක අයින් කරන්න ඕන. අපිට අපි දන්නවා නම් බුදුහාමුදුරුවෝ කියපු දේ හරි කියලා එච්චර යෝනේ. මේක දුකයි කියලා දන්නවනම් මේක දුකට හේතුවයි කියලා දන්නවනම් ඒකේ ඉන්න. ඊළඟට තමයි එක ගුරුවරයෙක් හොයාගන්න. Taman ආදරය කරන ගුරුවරයෙක්. මේ අපි අපි කරන්නේ සාකච්ඡා කරන්නේ. ද මං තෝරාගත් ගුරුවරයෙක් ඉන්නවා මං වගේ පැවැත්ම ඒ උන්වහන්සේට බාර දීලා මගේ මං කරගෙන යන බුදුහාමගේ ධර්මයට හැමතිස්සෙම නැඹුරු වෙනවා. ආදරය කරන භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. මේ මේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි විතරාගි උත්තම. ඒ ඇත්ත කියපු දේ හරියද? හැබැයි තථාගත ධර්මෙන් පිට යන්නේ නැහැ කොහොමද? එතකොට සිදුවෙන වාසිය තමයි මේ මාර්ගයට වැටුනහම Tamanට ඇහෙන්නෙම ඒ පැත්තට යන උදව් කරන જાති. එහෙම එකක් ඔක්ක චිකිච්ඡාව නෙවෙයි. ඒ ඒ ඒ බුදුවරු හමු වුණා කියන කතාව මම නම් දන්නේ නැහැ කොහොමද ඒ කියලා. ඉතින් ඒක වෙන්න පුළුවන්. දැන් දැන් ගටිකාර ඇත්ත කාශ්‍යප බුදුහාමුදුරුවෝ හැමලේ තියෙන්නේ. ඒ වගේ. දැන් අපි බුද්ධ භාවය කියන බුදවරු කියන එක අපිනේ හිතින් මවනින්නේ මේ අවකන වගේ විශාල දෙයක් කියලා. ඒ කියන්නේ අපිට වෙලා තියෙන බුදු රැස් පිහිදෙන පන්සලේ දැක බුදු පිළිමේ වගේ බොහොම පිරිපුන් ශරීරයක් ඇති හරියට ලක්ෂ්මී දේවියගේ මුහුණ වගේ හදපු ඒ වගේ ඒ එක ඒ වගේ තියෙනවා නම් අපි ඒකෙන් ඩිංගක් අයින් වෙන්න අපි තථාගතයන් වහන්සේ හමු වෙලා බැලුවොත් එහෙම කොහේ හරි ගලක් උඩ වාඩි වෙලා ඉන්න උන්වහන්සේ අපි උන්වහන්සේ දෙපට සිවුර පොතලා දීලා ආනන්දහතුත් පැත්තකින් දන ගහගෙන ඉන්න. අපි ගිහලා හමු වෙනවා. ඒතර කොහොම කෙනෙක්ද යාට? අපිට උන්වහන්සේ කොණ්ඩේ පේනවා. උන්වහන්සේ ඇසිපිය e ගහනවා පේනවා. තොල් හොල්ලනවා පේනවා. එතකොට අපි අපි හොයන්නේ අර සීල බ්‍රාහ්මණයා ගියා වගේ දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා දූර්ණ රෝම ධාතු කොහොමද ඒවනේ දැන් අපි සම්පූර්ණේ ඒකෙන් ඒ ආවර්තනීය මායට අහු වෙලා මේක උන්වහන්සේ කියන දුක දකින්න වෙන දෙයක් නෝන් කියන්නේ මේක දකින්න මේ ඔය අපි දැන් සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගත්තේ ශරීරයේ මුලින්දන් අග දක්වා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී අජ්ජත්තං වා චිත්තේ චිත්තං අජ්ජත්තං වා වේදනාසු ඔය ඔක්කොම ටික ඒ හැම තිස්සෙම Taman හොහාරලා බලන්න බලන්ට වෙනවා තැන් තැන් වල හැරුවොත් වතුර එන්නේ නැහැ ලිඳ හාරන්න ඕන එක තැනක Taman තුල එක එක ගුරුවරු මම මේ පටිගත කරන්නත් එපා. හැබැයි අර මාළව මහත්තයා කිව්වා වගේ හැමතිස්සෙම හිතන්ට අනිත්‍ය හිතන් දෙපා මෙයා මට වඩා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. අපි හිතන්ට ඕන මට වඩා අරයා ඉක්මනින් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්න පුළුවන් නේ කියලා හිතෙන්න. ඒ නිසා කවුරුත් අඩුවට හලකන්න හොඳ නැහැ. මේක අත්ුක්කංශන පරවම්බන කතාවක් නෙවෙයි මෙතන මේ මේ ඊගෝ එකේ බැලුම් බෝලෙට හුලං ගහනවා වගේ පම්ප් කරනවා නෙවෙයි මෙතන වෙන්නේ. මේ උණුන් උදන් උනන්දු කිරීමක් කරන්නේ. ඒ ඒ ඒ දැන් සමහර විට මේ ලෝකේ හිටියානම් ගුරුවරු කියලා වර්ගයක් දැන් මේ ඔය කොමල හම් වෙලා තියෙනවා. කියලා හම් වෙලා කතා කරලා ඒත් එක්ක ඉඳලා ආචාන්චා විතර හම් කතා කරන දැන් උන්වහන්සේ අත්සනීපිත තත්වෙන් හිටිය නිසා නමුත් සමහර විට සම්පූර්ණ කන්ට්‍රඩික්ෂන් එවුනොත් නමුත් මම ඒ ආඩරේ අයින් කරගන්න එක්කෙනෙකුට මොකද කොහොමලා මට දුන්න යම මට මොනවද දුන්නේ මට මාව දුන්නා එතකොට ගුරුවරු කියන අය කැඩපත් කරගන්න මේ කතා කරන මේ ඇත්ත වුණත් කැඩපතක් පමණයි. ඒකෙන් Taman දකින්න. එයා ඕන්න දැන් මේ කියන જાති මම කරනවත් දන්නේ නැහැ අපි දන්නේ දැන් සමහර මන් තුන්ට අවදි වෙනවා කියලා සමහර දවස් මන් හයට අවදි වෙන දවසුත් තියෙනවා. ඒ නිසා මේ 아무තු ගෞරවයක් ඇති කරගන්න එපා. අර තව කල්යාණ මිත්‍රෙක්ගේ සමහරලාට ධම්ම ප්‍රපංචය තියෙනවා කියලා ඒක හොඳ දේවල්. ඒ ඒකින් දා හිතන් දෙපා මේ සත්ත බුද්ධංග වලින් පිරිච්චන සමහර කාමුක සිතක් වෙන්න පුළුවන්. සමහර ද්වේෂසාගර සිතක් වෙන්න සමහර විට දිදිමත සිතක් වෙන්න පුළුවන්. ඒවා එන්න පුළුවන්. ඒ ඒවට ඒවා එක්ස්කියුස් කරගන්නත් එපා, අවාසි කරගන්නත් එපා. මොග්ගල්ලාන හඳුරන්නේ නින්දි යන්ත වෙලාවේ. සත්‍ය අවබෝධයට පය භාගයක් කලින් එක්කෙනෙක් මිනිහක් දැකලා කාම සිත්තාවා. ඒ නිසා එකක්වත් අඩු කරගන්න එපා. තමන්ම හොයලා බලන්න ඕන. හොයන්න මොනවද නහයක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, හමක් තියෙනවා. ඔක්කොම හොයලා බලන්න. එච්චරයි තියෙන්නේ. ඒ ඒ අර පංච උපාදානස්කන්ධෙට ඒක හොයාගන්න මාධ්‍යයක් කරගන්න කිදර අපි කරගන්න ඕන. ඒ එච්චරයි කරගන්න තියෙන්නේ. මේ අනිත් ඔක්කොම එකට තියෙන ආම්පන්න තුන පහ වර්ග මේ ඇහෙන જાති ඉති අර අර මේ Nirodha හා Nibbana දුක්ඛ Nirodha Nibbana කියන මේ දෙකේ වෙනසක් ඕන්න හිතා ගන්න. ඉතින් ඒක රිසර්ච් කරන්න ඕන නම් ඉතින් I am that වගේ පොතක් කියවන්න කියලා කියන්න පුළුවන් නැත්නම් මොනවා හරි කියන්න පුළුවන් මට. ඒව වැඩක් නැහැ. ඒවා නිකන් ඒවා දර ආචම් බ්‍රම් කියන එක දෙන අපේ ළඟ තියෙන්න ඕන කුණු බාල්දියක් එක එක්කෙනා දානවා කේ දාන්න. හැබැයි කුණු බාල්දියේ හිලක් තියෙන්න ඕනලු. ඒකට ඔක්කොම යනවා කියලා. ඒක හොඳ කතා ඒවා. මේ කියන ඔක්කොම ගණන් ගන්න එපා. මේ ඔක්කොම අපි කරන්නේ කල්යාණ මිත්‍ර භාවයේ අපි ධම්ම මාර්ගයේ කතා කරන්න. මං කියනවා හරිම කියලා නෙවෙයි. වැඩිපුර කතා කරන හින්දා එයා ලොක්ෙක් කියලා හිතන්නත් එපා. එහෙම හිතෙන්න හොඳ නැහැ. එක එකන අදහස් ප්‍රකාශ කරන ඒවා ඒකිනේ කෙලෙස් සහිත ඇත්තන්ගේ අදහස් වෙන්න පුළුවන් සමහරවිට. අහුතු ඔක විචිකිච්ඡා නෙවෙයි. ඕක විචිකිච්ඡා නෙවෙයි. ඕක ධම්මයේ හොයි සෙවීමේ උනන්දු උනන්දු බව. පච්චත්ත වේදිතබ්බ එකට යන්නේ ස්වක්කාතෝ භගවත ධම්මෝ සම්දිට්ඨකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඊට පස්සේ ඕපනායක Tamanට ගලප ගන්න. ඉතින් මේ මාර්ගය බොහොම පැහැදිලි. වෙන මුකුත් උන්න මාර්ගය පැහැදිලි. මේ අනිත් අදහස් තියෙන වෙන අර කිව්ව විදිහට වෙන අදහස් වැඩි හින්දා. අර තමහත්මිකී සුරුම් පටන් ගන්නත් ඇඳුඩි කියලා ඇත්තම හරියන්න පුළුවන් තමයි. දැන් දන්න වැඩි වුණාම අර අපි කතන්දරයක් කියන්නේ හාවා හොඳට දුවපැන ඇවිද්දා අර සැකරල්ලෙක් කියලා ගියා ඔයාලා කකුල් හතරෙන් කොහොමද යන්නේ කකුල් 100න්වත් යන්න බැරි මට කියලා. ඊට පස්සේ හාවටත් නගලන්න බැරිනවලු. පැටලෙන්න පටන් ගත්තා. අපි කතා කියලා තියෙනවා. ඒ නිසා එක්ක දෙයක්වත් පැටලීම් සහගත කරගන්න එපා මේ අදහස් සත්‍යය කියන එක ඔළුවෙන් ඔළුවට යන්නේ නැහැ. හදවතෙන් හදවතටම යන්නේ. එසා ඕනෝන්ට ආදරෙන් කියන ඒ කියන දේ ආ මේක කිව්වා කියලා එච්චරයි ඊට පස්සේ. ඒ නිසා ඒ මන් දන්නේ විවිධ පැතිවලට ගියා. තමන් ගෞරව කරන කෙනෙකුත් ගුරුවරයෙක් හොයාගන්න කවුරු හරි ගිහි වෙන්න ඕන, පැවිදි වෙන්න පුළුවන්, ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂ වෙන්න පුළුවන්. පුළුවන් තරම් එයාට ඇහුම්කන් දෙන්න. ඒ මාර්ගයන්ට ඒක ධර්මයට යොමු කරගන්න. මේ ධර්මයට අදාළද මේ කියූ දේ කියලා. ධර්මයට අදාළද කියූ දේ කියලා හැමතිස්සෙම හොයන්න ඕන. අර රූප ගැන කියනකොට ඇත්ත ඇහුවේ તો රූප ගැන ඒවා හොඳ කතා. කාම ලෝකයට විතරද රූපයිති කියලා කියනකොට සමහර කල්යන් මිත්‍ර හෙව්වා තෝට රූපී බ්‍රහ්ම කියලා. ඒ ඒව පුදුම දියුණු ප්‍රශ්න ඒවා. ඒ වගේ ධර්මයට හැමතිස්සෙම අදාළ කරගන්න ඒවා. අදාළ කරගමු මේ මම මටමයි කතා කරන්නේ. මම හිතන්නේ මෙතන ඉන්න භාවනා නොකරන මෝඩ මෙක්කන මං කියලා බුදු සරණයි. කොහොම පින්ල සත්‍යජිත්තුමනි සමා වෙන දලොත් මාත්මේ සාකච්ඡාව වෙන පැත්තකට පොඩ්ඩක් ගියා නම් ඒවා ගොඩාක් පින් මේ අපිට මේ නෑ නෑ නෑ නෑ ඔය හැම එකක්ම ඕන જાති හැම එකක්ම අතු ගන්නකොට මකුල් දල් කලන්න ඕන මකුල් දල් කනකොට තව පාපිසි ගැසන්න ඕන පාපිසි ගැසනකොට පොත් ටික හදාන්න ඕන ඊට පස්සේ බණ පොතක් හම් වෙන ඒක ඩිංගක් කියවන්න හිතන ඔක්කොම જાති තියෙනවා ඒ වගේ තමයි මේ <laughs> බුදු සරණ පින් කල්යාණ මිත්‍රුණාට උත්සාහයෙන් සතුටුයි හොඳයි අපිට අද දවසේ සාකච්ඡා නිමා කරන්න වෙලාව ලැබිලා තිනවා මෑණි මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ආ හොඳයි ටීචර් මහත්මිය. ඔබතුමීට යොමු වෙන්නම් මම ටීචර් මහත්මියට කියන්නම්. සිරුවන් සර්ණයි ඔබතුමාට මේ අද සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම බොහොම සතුටු වෙනවා. මොකද මටම මටම දේශනා කරපු දේවල් වගේ මට හිතෙන්නේ මේවා මම මට පොඩි කනගාටුවක තුනම මේ දිගේම මේ සම්බන්ධ වෙන්න බැරි වීම ගැන. කොහොම වුණත් මේ ඔය මේ මට සීනමිත්ත කියන එකයි මේ මුද්දච්ච කුක්කුච්ච කියන එකයි තියෙන මට අනිත් මම හිතනවා අනිත් ඒවා නම් බොහොම සුළු වශයෙන් ඇති කියන එක. මට තේරෙනවා මේ දෙක මට තියෙනවයි කියන එක. මොකෝ මම ඒකෙන් ඉඳලා කල්පනා කරන මුද්දච්ච කුක්කුච්ච කියන එකේ මට තියෙන්නේ මම භාවනා කරගෙන යනකොට ඔබ වහන්සේලා hinaට කාර්යය දන්නන්නේ මම ඉස්කෝලේදී දාපුවර යම් වන්තරේ ෆෝමින් මට සක්කාලයි තේරෙනවා. එතකොට මට නිකන් හිත කාබලයක් කියලා අර භාවනාව කැඩෙනවා මගේ. මම මේ වෙලාවට ඒක මට පාපයක් නොවේ ඒ වුණාට වරන් ඒ වගේ පොඩි කාලයක් අපි කරපු කව් මතක් වෙනවා මම මේක අතිවිත් මාතන්නේ ඒවා මට කොහොමද බලපුත් තියෙනවා මගේ බාරට කියනවා අන්නේ නිසා ඒකයි අදාළවම ආ බොහොම පින් තිසර මාධ්‍යය විශේෂ මාත්‍රි අපේ පරවන සමාජිකවක් සමඟ මෙහෙම එකක් තියෙන එතෙන්දී තමන් අර මෛත්‍රී භාවනාවේ තියෙන හොඳම දේ තමයි තමන්ට තමන් සමාව දෙන්න නැත්තම් self hatred එකක් ඇති වෙනවා forgiveness එකක් තියෙනවා ඒ forgive කරාන්ට ලොකු හිතක් තියෙනවා දැන් කවුරු හරි පොඩි ළමෙක් කරපු වැරද්ද පොඩි ළමෙක් අපි හොඳට ගේ පිරිසිදු කළා වැකියුම් කරා කවුරු ඇවිදන පොලිස් කරා ඔක්කොම කළා වානිස් කරා පොඩි ළමයි සමහරට එළිය මඩේ දුවගෙන ඇවිල්ලා බූට්ස් පිටින්ම මේ දුවන්න පුළුවන් එතකොට අපි යාට ආදරන සමාව දෙනවනේ හදවතින්ම සමාව දෙනවා චූටිම කෙනෙක් නම් සමහරට එයා එයා තෙත් කෙරොත් එහෙම අපි සමාව දෙනවනේ ඒකට. ඒ වගේ මට සමාව දෙන්න ඕන මේ මෝඩ මම මේ ලෝභ දෝෂ මෝහ නිසා කරපු જાති. අනේ අපෝයි කියලා ඒ ආදරෙන් සමාව දෙනවා. ඒ දුන් ඒ දෙනකොටම එතන තියෙනම වාසිදායක තත්ත්වය. මොකද මේක අනිච්ච දෙයක් නේ. අඟුලිමාල සමාව දුන්නේ. Tamanට උප්පලවන්න සමාව දුන්නේ. ඒ වගේ සමාව ගන්න දෙනවා. Tamanටම Taman සමාව දෙන්න ඕන. forgiveness එකක් තියෙන්න ඕන. ඒ forgiveness කියනක බොහොම වැදගත් දෙයක්. අනුන්ට නෙවෙයි Tamanට. ඒ self hatred දෙන්න හොඳ නැහැ. ඉතින් කවුරුත් එහෙමයි. ඉතින් අපි කැඩපතෙන් අපි එක එක තාලට හදනවා. ඉතින් අපි හිතනවා මෙහෙම හොඳයි මෙහෙම හොඳයි කියලා. නමුත් අපේ ළඟ එක එක ගල් වලින් හදපු බාධා වෝල්ස් තියෙනවා. නැත්තම් එක එක විදිහේ ಜಾති තියෙන බර උසුලගෙන යන. ඒවා එක්කම අයින් කරන්න පුළුවන්. ඇතුලේ තියෙන ගල් රෝල් ගල් ලොකු ගල් බෝල හැටියට පපුව තියෙන සාද වෙලා. ඒවා අයින් කරන්න පුළුවන්. ඒක තමයි භාවනා මාර්ගය කියන්නේ. කල්යාණ මිත්‍ර එකතු කරගෙන ඒ ගමම්ම යන්න පුළුවන්. මේක පුළුවන් කියන පුළුවන් කියලා හිතෙන්න ඕන. ඕක මේ අමුතුවෙන් මේ දැන් කියපු හැටියට දැන් සුදු ඇඳගෙන රෙදි ආගෙන බුදුගේ හදාගෙන එහෙමම නෙවෙයි හැමතිස්සෙම තමන්ට ආදරෙන් තමන්ට ආදරෙන් හැමතිස්සෙම බුදුහන්ට ආදරෙන් බුදුහන්ට ආදරය කරන සිද්ධාත් හමු වෙන්න අවුරුදු 35 සිද්ධාත් හමු වෙන්න 50 සිද්ධාත් හමු වෙන්න 60 සිද්ධාත් හමු වෙන්න අවුරුදු 70 සිද්ධාත් හමු වෙන්න අවුරුදු 80 සිදුවත් හමුවෙන් 80 වෙනකොට ඉතින් උද්දටම පරණ වෙලා. ඒ ඒ සතාගතන් වහන්සේ අමල ජීවමානව කතා කරලා බලන්න. ඒකල තමන්ට ඒ විපස්සනා සිත ඇති කරගන්න සත්පරේකට හරි කමන්නේ ඇති කරගත්තාම හොඳයි මං අදයි දන්නේ ඇති කරගන්න ඒවා මේ කියන්නේ කියලා මම මටමයි කියාගන්න එතකොට බුදු සරණයි බුදු සරණ ඔබතුමාට මේ අනුභවයෙන් වස්තු කිසිදෙයක් ලැබේවට මම ප්‍රාර්ථනා කරනවා අපි කිසියම් මහත්මිය අපේ පැරණි සමාජිකාවක් ඒතුමේ මම ආරාධනා කරන අධිකෙන් සම්බන්ධ වෙන ඒ වගේම අනිත් අයත් මෙතරවන්න කලින් කතා කළා වගේ හොඳයි අද දවසේදී අපි අපි පසුගිය මාස සමහර දෙකක් වගේ කාලයක් පුරා සාකච්ඡා කළ සතිපට්ඨාන සූත්‍රය දේශනාවෙන් අනුසුරුව අද භාවනාවන් නැවතත් අපිට උනන්දුවක් ඇති වෙන කාරණාවන් වාක්‍යයක් සාකච්ඡා කළා කියලා විශ්වාස කරනවා. ඉතින් අපි ඒ අනුව අද දවසේ සාකච්ඡාව මේ විදිහට නිමා කරමු. සාකච්ඡාවෙන් කිසියම් ප්‍රයෝජනයක් ගන්න ලැබුණා කියලා හිතනවා. අපිට නම් එහෙම ප්‍රයෝජනයක් ලැබුණා. අපි බොහොම සතුටු වෙනවා ගැන. ඉතින් ලබන සතියේදී සාකච්ඡාවට සඳහා අපි සූත්‍ර දේශනාවක් සම්බන්ධ කරගන්න කියලා සතුටු වෙනවා මම යෝජනා කරනවා. සතුටු වෙනවා ඔබතුමා කතා කරලා සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රයේ වාසකම අපිට සතුට දේශේ ප්‍රදේශනා කල්පනා ගන්න පුළුවන් නම් ඉතින් ඒ යෝජනාව සමග සත්‍යත්වමාට මම යොමු වෙනවා සත්‍යත්වමානි අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු ඒකත් සම්මා සම්බුදු සරණයි ඥාන විමල කියලා හාමුදුරමක් හිටියා ජර්මන් ජාතික එක තැනක කවදාවත් හිටියේ වස් කාලේ හැරෙන්න හැමතිස්සෙම චාරිකාවේ පාරේ එක් හම්බ වෙන තැනින් නතර වෙනවා. උන්වහන්සේ කිව් එක දෙයක් තමයි එක එක උන්වහන්සේලා කියන දේ හොඳ හොඳේව ගන්න ඕන. හැම තිස්සෙම දෙවියන්ට පින් දෙන්නේ කිව්වා. උන්වහන්සේට නම් දැන් මේක කියනකොටත් කොහොමද කියලා අහන්න පුළුවන්. උන්වහන්සේ ඉත අපි විශ්වාස කරන උන්වහන්සේලාගේ චරිතය හා විපස්සනාව මේ ඒ දේව ආරක්ෂා උන්වහන්සේට ලැබෙනවා ආනන්ද මෛත්‍රහන්ට. ඒවා තියෙනවා එහෙම ගතිය. ඒ නිසා උන්වහන්සේ කියන හැමතිස්සෙම දෙව් භාවනා කරලා ඉවරෙච්ච ගමන් දෙවියන්ට පින් දෙන්න මෛත්‍රී කරන්න කියන. ඒ දේව කොට්ටාසයන්ට ඕපවාර්තික ඇත්තන්ට. ඒ සම්මාදිට්ඨිය අපි ඉන්නවනේ දැන්. ඒව හොඳ જાති. එතකොට ආරක්ෂා වෙනවා. Taman කැමැතිම ගුරුවරයාත් එක්ක හදවතින් සම්බන්ධ වෙන්න. කළ දේ දෙවියන්ට පින් දෙන්න ඕන. ඊළඟට මේ ධම්මානුධම්ම පටිපත්‍ය බුද්ධම් පූජේමි කියන්න ඕන. ඉමාය ධම්මානුධම්ම පටිපත්‍ය බුද්ධම් පූජේමි. ඒක මං කරා නෙවෙයි මම ධම්මජීවහරු කියන්න ගිය මට හම්බ වෙන පදක්කමක් මේක දිදිසෙන එකක් කරෙල්ලන යන්න නෙවෙයි. ඒක මම අතුරු දහන් යන්තයන්ද මම අතුරු දහන් ඒකයි මේකේ වාසිය. මම මගේ ජීවිතේ ස්ටෝරි එකක් කතාවක් තියෙනවා නම් ඒ මම ඇක්ට කෙනෙක් නෙවෙයි දැන් මම ඒක බලන කෙනා බවට පත් වෙනවා. දැන් හුඟක් වෙලාට මම තමයි ඒකේ නළුවා හරි නිලිය හරි වෙලා ඉන්නේ ප්‍රධාන. එයා අතුරුදහන් වෙලා මම බලන්නා බවට පත් වෙනවා. එතකොට ඔක්කොම හරියනවා. ඒකින්ද මේකේ කොච්චර සිම්පල්ද කියනවා නම් ඒක තේරෙන්නේ නැති තරමට සිම්පල්. ඒ තරම් අප ළඟට මේක තියෙන්නේ. සිම්පල් කිවි සිම්පල් නෙවෙයි. ඒ තරම්ම මේක Taman ළඟට කිට්ටුව තියෙන්නේ. ඒකයි මම සිම්පල් කිව්වේ. ඒ නිසා මේක කොහෙවත් හොයන්න දෙයක් නෑ Taman තුල හොයන දෙයක්. ඒ නිසා මාය ධම්මානු ධම්මපටිපත්‍ය බුද්ධම් පූජේමි කියලා. ඉතින් Tamanට පුළුවන් නම් ඒ ගාතාව ලස්සනට කියන්න. දැන් මම නම් ඒක කියන්න උත්සාහ ගන්නවා හයියෙන්ම. එතකොට ඒක වචනත් එක්ක ගිහිල්ලා ඉමාය ධම්මානුධම්ම පටිපත්‍ය බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්‍ය ධම්මං පූජේමි ඉමාය ධම්මාය ධම්ම පටිපත්‍ය සංඝං පූජේමි ඊළඟට එන අද්දා කියන්නේ ඩෙෆිනිට්ලි ඒකාන්ත. ඉමාය පටිපත්‍ය මේ පුරුද්දෙන් මේ කරන වැඩෙන් ජාති ජරා මරණම් හා පරිමුංචිස්සාමි කියලා. ඒකලෝ තමන්ට තමන්ට ආශිර්වාද කරගන්න. තමන් තමන්ට මෙච්චෙත් ඇති කරනවා. ඒ ඒ නින්ද කාමච්ඡන්දෝ ද්වේෂ ඒවා කලබල වෙන්න જાති නෙවෙයි ඒවා තියෙනවා. ඒවත් එක්කත් යාළුවන්ට ඕන. යාළුවනකොට ඒවත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. සම්මා සම්බුදු සරණයි. බොහොම පිං ගෝ ಜಾති කියලා දුන්නාට. බොහොම පිං උතුම් ಜಾති කියලා දුන්නාට. එහෙනම් අපේ සිත් පිරිසිදුයි, පිවිතුරුයි, නිර්මලයි, පිරිසිතින් හොඳ පැතුම් රසක් කරමු. මේ ජීවිතේ මේ භවයේ මේ සුරර දරාගෙන සිටි පෝෂණය කළ මෑණියන් කායික හා මානසික වශයෙන් සූපත් බව ලබත්වා පියානන්ද පරමු යහපතම රකිත් අපේ සිත්වල ඇතිවෙන මේ කුසල ධර්මයන්ගේ පුණ්‍ය චේතනාන්ගේ බලයෙන් අපට නිදුක් බව නිරෝගී බව ශාරීරික වශයෙන් උත් මානසික වශයෙන් උත් ලැබේවා. ශරීරය අපට අවනත වේවා. ශරීරය අපට අවනත වේවා. අදිෂ්ඨාන ශක්තියෙන් අපේ සිත් පිරේවා. ලෝකයාට යහපත සිදු කරන්නත් අපගේ යහපත සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අපට අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු සේවිතබ්බා සේවිතබ්බ සුත්ත තියෙන මජ්ක්‍ධිම නිකාය තුනට පස්සේ ඒකේ විශේෂයෙන් අර අත්ථභාව පටලාභම් කෝ ආන්සාර පුත්ත දිවිනේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි ඒකෙන් ටිකක් හොයලා බලන්නට අර අර ධර්ම සාකච්ඡාවල් දිහා බුදු සරණයි බුදු සරණයි මේක පටිගත කරන්නේ නැහැ මේක පිටනින් ඉවරයි අද ධර්ම සාකච්ඡාව බුදු සරණ සරණයි සාදු සාදු සරණම නිදුක් වෙනවා ඉස්සරහ. ඒක තමයි වෙලාවට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ලාගින් වාසියාටට සාකච්ඡාවක් පවත්වන බව මතක් වෙනවා. ඒක තමයි. ඔව් පෙරවන් සර්ණයි. තිසර මාත්‍යාවක් කියන්න හදුවද? ඔව් මේ අපි ටිකක් සූදානම් වෙලා ඉන්න එක සේවිතබ්බං අසේවිතබ්බං මොකද කියන්නේ? සේවිතා සේවිතබ්බ සූත්‍රය හේතුක සත්‍ය සූත්‍රය. වාසික දුක්ඛ සම්පත්තිය. ඒක දාන්නම් කොටින් තැන එහෙම. සේවිතබ්බ තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි.